මොකද ප්‍රශ්න කියන්න බං. අන්න ඒවට ඕන. මේ ආමුද්‍රු කියනවා දැන් ළමේ කම්පුණා කියලා දැන් ළමයාට ඇවිල්ලා ළමයාගේ වැඩ කර කර මෙහෙම දවසින් ඉන්න හරියන්නේ නැති එක. ඉතින් එහෙම නොකරත් බෑ. ළමයා ගැන බලන්න කවුද? නෑ නෑ ඒක ආමුද්‍රු කියනවා ආමුද්‍රු කියනවා දැන් අම්මා අම්මයි කියලා අම්මට ආදරෙන් එහෙම මෙහෙම ඉන්න එපා ඒක හරි අම්මට අදාළ යුතුකම් ටික කරලා ඒ ඒ දේවල් කරන්න එපා කියන්නේ නැහැ ඉතින් අපිට දැන් ඔන්න වැඩට යන කටියට වැඩට යනවා එනවා ළමයි වැටගෙන ගෙදර වැඩ කරනවා ඊට පස්සේ මහා කිව්වනේ නෑ ඔතන ප්‍රශ්නේ කියන්නේ ඒක ඒකටම <laughs> ඉඳවලට ඉය <laughs> කරන්න එපා කියලා කියන්නේ එතන දැන් කතන්දරේ කියන්නේ ඉතින් මේ ඒකම ජීවිතය කරගන්න එපා කියලා කියන්නේ එතන මාරු දෙයක් ඉන්න ඉතින් ඕක කරගන්න බැරි මිනිසුන්ට ඒක කන්ට්‍රාස්ට් එකක් තියෙනවා. යා මේකේ වටිනාකමයි ඒ දෙක බැලන්ස් කරගන්න කියලා කියන්නේ. කොහොමද ජීවිතේ ගත වෙන්න ගත වෙන්න ඔක අමාරු වෙනවා තමයි. අනිකට මනුස්සයට ලේසි. බඳපු කෑනි ගඩිය අමාරු ඒක වැඩි රෙස්පොන්සිබල් තියෙන ළමයි ඉන්නකොට රෙඩි අමාරු. වයසට යනකොට තව අමාරු. එහෙම තමයි. <laughs> ඒ අස්සෙන් තමයි ඉතින් යන්නේ. <laughs> නෑ වයසක නාකි මුණහම ඉතින් ළමයි බැඳලා කියන්නේ මේ වයසට ගියාම කියන්නේ බනට දහමට මෙයා ගන්න කාලේ තියෙනවා නමුත් ඊට පස්සේ මානසික ප්‍රශ්න කියන්නේ වෙන මානසික කන්සන්ට්‍රේට් කරන්න බෑ ඊට පස්සේ ඇඟ දුර්වලයි ඉඳගෙන ඉන්න බෑ පුහුණුව නැතුව එතනට වයසට ගියාට එතන ඉඳන් කරන්න බෑ නේද පුහුණුව නේ කියන්නේ අද අපි ගිහලා අපි තරුණ කට්ටිය මේ මේ බ්‍රේක් එක ගානේ නැගිටිනවා ඒවට රම්මල ලස්සනට වාඩිලා හොඳට බාවලා. බයෙන් ඉබේ වලත් එහෙම මේ තව <laughs> ඒක ආයේ මතක ඒ මොනවද තව ආපු එකේ දැන් අද මොකද්ද මේ අලුත් පාඩමක් පටන් ගන්න කිව්වනේ ඒ නෑ ඒකේ දැන් ඒකේ ප්‍රශ්නයක් අහුවා ආනාඩු <laughs> ඇත්තමද කියලා. <laughs> <laughs> ඒක ප්‍රශ්නයක් තමයි. ඇත්ත කියන්නේ මොකද්ද කියන එක මත ඒක තියෙන්නේ. මොකක්ද අක්ක ඇත්ත කියන්නේ? මොකක් හරි මොකක් හරි එකක් තමයි එතකොට මොකක් නෑ මෙහෙමයි ප්‍රශ්නේ මම අහන්න ඕනේ. කවුන්ටර් ප්‍රශ්නයක් අහන්න. බුදුහාමුදුරු කිව්ව ඇත්තද නැත්තද කියලා කවුරු කිව්වද ඔයා පිළිගන්නේ? කියන්නේ. මට තේරෙන්නේ. පද රෙෆරන්සක මක්ද ඒක ඇත්ත නැත්ත කියලම කීමේ රෙෆරන්සකම තම මොන අදි කරලා ඇත්ත නැත කියලා තේරුමන්න හොම දත් ඇබතුම තව බුදුහාමුදුර කියපු එක බුදුහාමුදුර යමක් කියලා තියෙනවා ඒක නෙමෙයි හරි කියලා කවුරු වෙන කෙනෙක් කිව්වොත් ඒක පිළිගන්නවා. ඒක ප්‍රශ්න වෙන්නේ ඊට වඩා අඩු පුද්ගලයෙක්ගෙන් තමයි ඒක හරිද වැරදිද කියලා චෙක් කරගන්න ඕනේ නේ. අනිතයි තමන් ඊට ඒක වැත්තක දාලා අනිත් අයගෙන් ඒක අහන එක වැත්තක තියලා මොකද අර නැවේ කතාව එතෙන්ද කියන්නේ නිකන් එතන එතන කියන්නේ මේ ආර ඔව් තියෙන සූත්‍රයක උපමාවක් නර නිකන් කාලයක් තිස්සේ ඉට පස්සර ලොක වර්ෂාකට අරටික ඔක්කොම ගාගෙන නනේ වෙනික අර මොකද එහෙම කතා අත මලත් මතක මේ ඔතන කියන්නේ අර සංයෝජන ගැන කියනකොට පරාමාස කියන පරාමර්ශනය කරනවා කියලා කියන්නේ නිකන් ඒ කියන්නේ පරිභාෂික සබ්ද දැන් කාලේ ඔය සිල් සිල් හෘත පරාමර්ශන සීලපද සීලයක් මේක හරි මේ සීලය මේක තමයි ලොකු දේ මේක දේ මේන්ද මේක එක අල්ලගෙන එක එකම විඳගෙන කරනවා ඒකැන නිවන බලාපොරොත්තුවෙන් සීලයක් කරගෙන ඉස්සර සිලදන හරක් වගේ ඉදලා දෙන එලූ වගේ ඉදලා තියෙනවා අර මිනිස්සු එකනේ කාල මිනිස්සුන්ට තිීල තියෙන ගැන හරක් වගේ හරක් වගේ මේ කනවා බොනවා ජීවිතය මේ විදිට කවරුතු ගන්න ඒවගේ එහෙම ගානක් නෑ මිනිස්සු එකක වරුත මෙහෙම කරොත් මට ඉහළම ඕ නිගන්ට කට්ටිය යාලා මේ ඇඳුම් පාවිච්චි කරන්න විදග කැනෙ මොකක්ද ඕ තාමත් ඉන්න ඉන්දියාව කට්ටි ඕ පිලකින් මොන පෙලකින් මෙහම පිහලා ඊත පිදම යන්න ගන්න එකන් සත්තුන්ට හිංසාාව දැන් දැන් ඉන්නවා එකට ගන්ටලගේ දැන් සුදුවන ගින්න යාලා දැන් මහත්ම ගාන්ධිවනත් ඒ සිතම්බර දිගම්බර කියලා දෙකක් ඇයි කොහෙද මේ ඉන්දයා තියෙන නිගන්නාද පුත්තරගේ ගැන බුදවාන්ගන්න පස්සේ නිගණනාද පුත්තර ශ්‍රාවක වැඩිමිල්ල දෙනකන්න එකන්නේ ලක්ෂ ගණක් මිනිස්සේ දැන් ඒක අඩු වෙලා ගිහිල්ලා ටික ටික. කොහොමද මේ වගේ එක එක මේ නිවනක් බලාපොරොත්තු මිනිස්සු මේ සමහර ඉල්ල දිනවා මේ ගිනි ගොඩවල් හතරක් ගහලා මහා වූවේ මේ තපිනවා. ඒ කියන්නේ දුක් ගෙවලා ගෙවලා මේක විසඳන්න පුළුවන් කියලා හිතලා. ඒ කියන්නේ දැන් මේ කාලේ මිනිසුන්ට වැඩි ඇත්තට මේ මිනිස්සු දිනුන. ඒ කියන්නේ ඒ කට්ටියට දැන්ලා තියෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. ඒ කොහොම හරි ගෙවන්න ඕන කියලා නේ එහෙම කරලා තියෙන්නේ. සමහරවිට සීතල සීතලේ ගඟේ උඩට යනවා අල්ලන්න ආඩිය තමයි. සුන් මාර්ගයක් නැහැ ඒක තමයි ක්‍රමය. බුදුහාමුදුරුවෝ ටිකක් කරා ඒක. ඒක තමයි. ඒක කරා ඒක කල්ල නෑ කියලා තේරුම් ගත්තා. ඒ කාලේ තිබ්බ අනිත් ඒවා try කරන්නේ කොහොමද? නෑ ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ මේ ඔය ශ්‍රමණ මූවමන්ට් කියලා ඒ කාලේ ආපු එකක් ඒක. ඒ කියන්නේ කාලය තිස්සේ වේද ඉගෙනගෙන ඉගෙනගෙන මිනිස්සුන්ට හරියම තේරුණා මේක කෙලවර නෙවෙයි කියලා. ඊට පස්සේ තමයි ශ්‍රමණ කියලා නිකන් එයාලා එළියට ගියා. කෙලින්ම අතහැරලා දාලා කැලෑවල ගිහිල්ලා ඒ කාලේ පාස්වර්ඩ් ගොඩක් හිටියේ එහෙම මේ ශ්‍රමණ ව්‍යාපාරයක් කියලා කියන එක මූවමන්ට් එකක් වගේ කාලේ බුදුහාමුදුරු ශ්‍රමණ ළමයි ඒ කාලේ ශ්‍රමණ ගබ්බාවත් ගෞතම කියලා නේ කියන්නේ කතා කරන්නේ ඒ ශ්‍රමණ ඒ ඒකෙන් තමයි බුදු කාලයේ දීපේ බලද්දි ඒ කාලේ ඔව් එකක් බලන්න ඇති සමහර. ඒ කියන්නේ ටිකක් හොඳට හොයන කාලයක්. එතකොට ඇත මේ කාලෙක වගේ ඒගොල්ලගේ ගැන දෙන්න කිතර කාලේ එකනේ ගොඩාක් අයට දැ මෙතන මේ අනත් ක්‍රමය මේ සැමෝ ප්‍රශ්නයක් තියෙනවා කියන එක ඔබියස් ඒකන ඒක විතරන්නේ මන්න අයටන්න දැයි මිනිස්සුන්ට දැන් සමලට භාවනා කරලා මේ ඔය පා දිවලොක් කියනවා පැහැල්ල සමයිමන්නවට එතකට දැන් දැන් අපිට ඒවා එච්චර ප්‍රකට නෑන වැඩිමුණොත් සත්තු දකි එනට අරකට ඊට වැඩිය දෙයක් දැකලා තමා දැන් මෙතන එකකින් ගොඩ යන්න ඕන කියලා හිතලා ඔය එක එක දරුණු වල දීලා තියෙනවා. ඒ කියන්නේ දුක් ගෙවලා හරි මේකෙන් අයින් කරන්න බලන් තියෙනවා. ඒ මාර්ගය නැතිකමට. දන්නේ නැති හින්දා. ඒ කාලේ තමයි ඉතින් බුදුහාමුදුරෝ ඔහොම එකක් වාග. සීලබ්බත පරමාර්ථ කියන්නේ නෑ හරියට මේක තේරුම් ගත්ත කෙනාට ඒක ඒ වගේ දේවල් වලට යන්නේ නැහැ. දැන් ඔය නිගණ්ඨනාද පුත්තනේ ඔය ස්ට්‍රික් වෙජිටේරියන් කතාව දැන් Hindu අයට වෙලා තියෙන ඒ බලපෑම. ඒකත් සීලබ්බත පරාමක. තවත් දුරට ගියොත් එහෙම දැන් ඒක සංයෝජනක් කියලා කියනවා. සංයෝජනයක් කියලා කියන්නේ නිකන් සසරට බැඳලා තියෙනවා කියන එක. ඒ වගේ 10ක් තියෙනවා. ඉස්ලාම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවීච නේ. 10. ඔය ටික තමයි නිකන් කැඩි කැඩි යන්නේ. බැඳින් ටිකක්. ඊළඟ ගම මතකයි ඔවා. සෝවාන් කෙනාට පළවෙනි තුන කැඩෙනවා කියනවා. ඊට පස්සේ ඉතුරු දැන් කාමරාග පටික අඩු වෙනවා කියන සකදාගාමී කෙනාට සම්පූර්ණ ඒ ටික සම්පූර්ණ නැති වෙනවා කියන අනාගාමී කෙනාට ඉතුරු පහ රහතන් වහන්සේට. කියන්නේ කෙලස් මට්ටම් ටිකක්. සංයෝජන ගැන කිව්වනේ. සංයෝජන ගැන කිව්වා ආයෙ ඉතින් ආදිත්ත පරයය සූත්‍රය තමයි එතන විස්තර කරේ. ඒක ඇවිල්ලා මේ බුදු අර මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ප්‍රදම කරලා කියපු සූත්‍රයක් ඒක. කියන්නේ බුදුහාමුදුරන්ගේ එකම කියලා දෙන්නේ. කාලේ. ඒක මේ අර දාපු ප්‍රශ්නට පොඩි උත්තරයක් දෙන්නත් පොඩි සම්බන්ධයක් තියෙන එකක් තමයි මේ ඒ කතා කරපු දෙයක්. මේ ඇයි මේ විදියට හිතන්නේ මෙහෙම හිතන්නේ මේ අපි අපි හිතාගත්තු ලෝකය මේ විදිහේ ඇයි මේක අපි එහෙම හිතන්න ඕනේ හරි එහෙම හිතන්න පුළුවන් කියලා ගත්තත් ඇයි එහෙම මේ හිත එක ඒ විදිහට හිතන්න ඕනේ කියන එක එතන අර ඒ දැන් ආම්දුරට විස්තර කරන්නේ මේ දැන් අර සියල්ල ඇවිල්ලා ගන්නාලාදී කියලා පටන් ගන්න. කියන්නේ ආයතන 6. දැන් අපිට අපිට මයින්ඩ් බෑ මේ දකින ටිකෙන් ඔක්කොම කියලා කියන්නේ එතන. හරය ගත්තා. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයට දුක කියන එකට මොන හරි අපි කියන්නේ ඇහැ පරිහරණය කරන ටිකේ කොහොමද මේක තියෙන්නේ මේ ප්‍රශ්න කියන එක. පොටින්ම අපිට වෙන මේවට ආස කරා නැතා කියලා ගන්නෑ. <laughs> එහෙනම් රූපය බලන ටිකට. වෙන රශ ඒගන්න ඇවර්ෂන් එක හරි මොය මොඩිව මොකක් හරි තියෙන අපි නෑ කියලා පෙරු නැතුුණ කැමත් අකමැත් ඒක නැතුුණාට පොඩිවට හරි ඇති ඇහ පාවිච්චි කරල උත බලනගෙන් තිකේ තියෙන එකන එක සිහිය තමා ගොඩක් කරට ඇදගත්වෙන්නේ හැගැන් අපේ ගොඩක්කාට හිත සිහිය නැතුව යන ගතියක් තියෙනවා නිතර නිතර නිතරලා ඒ කියන්නේ සිහිය හරියට වැඩිලා තියෙනවා. වැඩේ තියෙන සිහිය තියන්න නම් මොකට පිළියෙන එක දන්නේ නැතුව කරන්න බෑ කියන්නේ. කියන්නේ නේද යෝනිසෝ මනස ඒ පැත්ත විහාට තමයි කියන්නේ මේක එන හැටි වගේ මේ හිතේ හිතේ තියෙන ස්වභාවයනේ බලන්න ඕනේ මේ හිතාගෙන කරන්නේ. අප්‍රමාදව මත පදන් කියන්නේ ඒක සිහියම තමයි තින්නේ නතර සතිපට්ඨානය හැම වෙලාවෙම තමයි මුල් කරගෙන තමයි නිවන. දැන් ඒකෙත් හැම වෙලේම තියෙන්නේ මේ දැන් අපිට ඔය සතිපට්ඨාන සිහි පීඨවනවා කියන එක ඕ මොනවද දන්නේ නැතුණත් කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මොකටද කරන්න කියලා ඉලෙක්ෂන් එකද කියලා. ඔව්. යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව යනවා වගේ වැඩක් ඉන්නේ. හරියට දැනගෙන ගියේ නැත්නම්. ඒකයි මිනිස් ලෝකයටම වෙලා තියෙන ප්‍රශ්නේ. මේ හාමුදුරුන්තරම කියන්නේ මේ මිනිස්සු භාවනා කරනවා සිල් රකින්නවා කියලා කරනවා. නමුත් එකම තැන. කෙලවරක් නෑ මේ අර අර මොකද්ද මුහුදේ අර කලෙහිල ඉල්ලච්ච කලයකට වතුර පුරවනවා වගේ. මුහුදේ මේ බහින්නෙත් නෑ පිරෙන්නේ. ප්‍රතිපට්ඨාන යවද්ද සතර ප්‍රතිපට්ඨාන කියලා කියන්නේ දැන් සිහිය දමුදහන් මාර්ගයේ විදිහට පනවලා තියන්නේ මේ සිහිය පීඨවන ක්‍රම හතරක්. කියන්නේ කාය අනුව කායන පසන වේදනන පසන චිත්තාන පසන දම්මාන පස ඔය හතර අනුව මේක සිහිය පිහිටවන්න කියල කියනවා ඕක තමයි එකම මාර්ගය කියලත් කිය අන්තිමට මොකට තියෙන එක මවනට ඒ කියනන සටිපත්ය අවබෝධ කරගන්න අවබෝධ කරන්න ඒ තියන්නේ වඩන්න මොකද හතර මොනද කාය කාය වේදනා චිත්ත දම් කාය කියන්නේ කාය අපේ කාය වේදනා කියන්නේ විඳින් ටික. සැප දුක් උපේක්ෂා. චිත්ත කියනකොට මේ ඒකේ හිතේ තියෙන එක එක විසිරෙන ගතිය අනම්මනම් ගොඩක් තියෙනවා කියන්නේ. ධම්ම කිව්වහම ඔය ඔය පංච උපාදානස්කන්ධ අනම්මනම් ඔය තියෙන බරපතල දේවල් ටික. දැන් අපිට ඉස්සලා අහු වෙන්නේ කයෙන් කයෙන් රළුවට තියෙන ඉස්සලා ඒක බලන්න කියන්නේ. ඒකට ඉතින් ගොඩාක් විස්තර කරලා තියෙනවා ඒක බලන විදි. අපිට පේන මට්ටමේ ඉඳලා ටික ටික ටික ටික යමුරට යනවා. ඒක කරන්න මේක මොකටද කරන්න කියලා තේරුම් ගන්න ඉතින්. ඒක ඒක තියෙන අර ආතාපි සම්පජානෝ සතිමහා කියලා කියන්නේ. සම්පජාන කියන්නේම සම්මාදිට්ඨිය. මම කියන්නේ ඕක මේ ඉස්ලා මේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට තමා කරනවද කවදාද පරක් වෙලා කරත් තේරුම් ගන්න ඉන්නේ කොට. එනකක් තියෙනවා. ඒ කියන්නේ යන්නේ කොහාටද කියලා දැනගත්තාම අදම යන්නත් පුළුවන් අවුරුදු ගානකට පස්සේ යන්නත් පුළුවන්. ඒක කියවන මොකද්ද? එකම දොන් දෙක විතර යහඳුර ගන්නේ යන්නේ. පොළොව හැරුවම් පස්සේ මේ නියපොතු අස්සට එන පස් ටික ඒකයි පොළොවේ තියෙන පස් ටික වගේ තමයි අර සෝවන් මාර්ගයට ආවන් පස්සේ ඊට පස්සේ ඉතුරු ටික ගෙවන්න තියෙන කොටස නිකන්. එකන නියපොත්තකට පස්ටියක් කරන්න කියනවා දැන් නියපොත්තේ ඇ ඇ ඒ පසුයි ඕ එක බැලුවම නියවත් ඇසල ස්වල්පයේදී ඒ වගේ තමයි සෝවාන් මාර්ගයට ආන් පස්සේ ඉතුරු ගෙවන්න තියෙන්නේ ඒක තමයි කල්ප ගණක් වෙන්න පුළුවන් ඒ වුණත් දුක දුක දුක පැත්තෙන් කියන්නේ දුක පැත්තෙන් ඉතුරු ගෙවල ඉවර කරගන්න මහ පොළොව වගේ ප්‍රමාණයක් ඒම ඉවර කරලා දැන් ඔල්රෙඩි මහ පොළොව වගේ ප්‍රමාණයක් ඉවරයි අර නියවත් ඇසේ තියෙන ප්‍රමාණය වගේ ටික තමයි ඉතුරු වෙලා තියෙන්නේ ඒක කල්ප ගණක් වෙන්න පුළුවන් සෝවාන් වෙලා තව කල්පනා ඔක්කොද අනේ ලා ඉතින් ආ ඊට පස්සේ බබලෝ වගේ බුදුමත් කියලා යන්නේ අරගත් සංසාරත් එක වලුවන් පස්සේ ඔය ඉතුරු ටික ඒක නිකන් ගත්තද? ගත්තා. අද ගායත්‍රි කරලා යම්ම ගාන ගියා. එනිසා මම හතරට ඉරේ අද හතරයි කාලා වගේ අන්තිමට ඩිස්කස් කරගෙන අර මේ පටිච්චසමුපාදේ ඔය ආයතන අමාරුයි ලස්සනයි කතා කරලා බලමු නැත්නම් තාම අහුවා ඒක ලියන ගටියන වචන තමයි ඒ ඔක්කොම විස්තර කරගෙන යන්නේ නෑ මම වර්ගයේ තව ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ සහෝදර ශාකරේ මොනවද තියෙන ප්‍රශ්න මන් දෙපාරක් ඇහුවයි ඒ වට මුලේ පළවෙනි පාර නිකන් කනනම් ගාන ඒක මම සූත්‍රයෙන් බැලුවා ගාන සූත්‍රය නෑ නෑ ආදිත් ආදිත් ආදිත් වරියයි ඒක මම බැලුවා කරන්න කරන්න කලින් මොකද්ද තේරුම් ගත්තේ කියලා කියන්නේ කොහොමද අර එදා ප්‍රශ්නෙට තමයි ඒක සම්බන්ධ වෙන්නේ. ඒක තව දැන් අපි කතා ඊට පස්සේ මේ පටිසමුප්පාදයේ පතර ගිහිල්ලා එතකොට තව ටිකක් පුළුවන් නේ. ඔව් අලුත් දෙයක් අද මොකක් හරි කරන කතාවක් නෑ. ඒක අලුත් එකක් තමයි තව ඇහුවේ නෑනේ. අලුත් අලුත් අලුත් වෙලා දෙන්න. කතා කරනවා කියලා. නෑ ඒක මේ දැන් අර අපිට එදා ඒකට තමයි ටික ටික කියන්නේ. මේ දාපු ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නය ගන්න විදියට මේ අපි දකින ලෝකය මේ විදියට බලන එක මේක අපි අපි එක්ස්පීරියන්ස් කරන්නේ මේ අපේ පංචේන්ද්‍රයෙන් සහ සිත එකතු කරගෙන ආයතන හයෙන් හදාගත්තු එකක් තමයි බලන්නේ. ඊගොම එන ප්‍රශ්නේ තමයි ඇයි ඉතින් හරි ඇයි හරි ඇයි හරි කියමුකෝ. ඇයි එහෙම ඉතින් ඔක තේරුම් ගන්න කියලා වැඩගත්කම මොකද්ද ඔගේ? ඇයි එහෙම බලන්නේ කියන එකනේ. ඔය ඇයි එහෙම නද මේ එහෙම බලන එක වැරද්ද එහෙම බලන්න කියන්නේ ඇයි අපි මේ විදියට හිතන්න ඕනේ හරි හරි කප්පිය හිතමුකෝ පංචේන්ද්‍ර ඉන්ද්‍රිය ආයතන හය කියනවා කියලා ඉතින් මොකද කියලා හිතුවත් කවුරු හිතුවත් එහෙම හරි ඒක තමයි දැන් ওই ආදිත්‍යපරය සූත්‍රය කියන්නේ මේ මේ මේ ආයතන හය ගිනි අරන් තියෙන්නේ නිසුන්ට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ ඒක නිකන් එන සරල කියන්නේ කෙටි කරලා කියන එකක් ඒ කියන්නේ මුළු ආඳුරතන විස්තර කරනවානේ ඔක්කොම කොහොමද ඒක වෙන්නේ මේ ඔය ඔය ඔය ඔය එකයි තිසම හතිය පුතයි සම්බන්ධද ගමයි සම්බන්ධයි ඉතින් සම්බන්ධයි එහෙම එහෙම ඉතින් ඒකේම කන්ටිනියුේෂන් එක ගන්න නෙමෙයි නේ චතුරාර්ය සත්‍ය තමයි ඔව් ඉතින් ඉස්සෙල්ලා හදවල ඔක්කොම හෙව්වේ මේ ටිකක් කොහොම හරි මේ ආයතන හයෙන් හදාගන්න ඒවා තමයි මේ අපි එක්ස්පීරියන්ස් කරන්න කියන එක සම්බන්ධෙන්නේ ඒක ගැන තමයි දිගටම කතා කරේ දැන් මේකත් ඒකම තමයි නමුත් මේක වැඩිපුර කියන්නේ මේ එහෙම වුණාම කොහොමද ඒක දුක දුක්ඛ සත්‍යයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ ඒකට ඒක හාඳුරු කියන එක මට මතක් තේරුණේ ඒ කියන්නේ මේ අපි අරමුණක් මොකක් හරි ආයතනකේ අරමුණක් අරගත්තොත් අරගෙන ඒකට ඒක රැවටුනොත් රැවටුනොත් යම්තාක් ලෝකෝල කැනෙ දුකක් තියනද ඒ හැම එකට උරුමයි කියලා කියන කැනෙ ඒ තනක බර කරන න ඒගැන්න ඔබල සාපය නොදාගත්තත් මන කියන තියෙන කියල දැනගත්තත් ඇද වගේ ති ඒගැන එතන තියෙන එන සියුම්මට එකන මොනහරි දෙයක් අපි තුමනය පොඩි දෙයක් කියලා එතන හාමුදුරගේ සැවන්ද රමුලක් කියලා ඕක අපිට මහාලොකු තන්හාක් නිකන් තියෙන්න ඕන්නෑ කියලා කියන්නේ අපිට එක ලෝකයේ දෙයක්නේ වක්කල් අපට එක්ස්පිරියන් කරන්න ලන් දැන් අනේලවෙල්ලකින් තුන කියන්නේ එතකොට අපි පැවැත්මත් දුන්නොත් ඒ පැවැත්ම තියෙනකොට අපිට මුළු සසර තියෙන සියලුම දුක් කුරුමයි කියලා කියන්නේ කුටිනේ මෙහෙම අර අර අපි දත් කතා කරා වගේ ඒක කෙලින්ම සම්බන්ධ වෙනවා අකුසල මූලවල මෝහ මෝහයට මෝහයට කෙලින්ම සම්බන්ධ වෙනවා ඒක ඉතින් තියනවා කියලා අපි ඒක නේද ඒකත් එක ඇලෙන්න ඇල්ලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව හිටියත් ඒත් මෝහ කියන කෑල්ල නැති වෙනා නෑ එළිය තියෙන හිම ටික ගැන අපි ඒක තියනවා කියලා ගත්ත ගමන් ගත්ත ගමන් ඒ මෝහ කියන එකට අහු වෙලා ඉවරයි. එතකොට දැන් තේරෙන්න ඕනේ වුණා රහතන් වහන්සේට මොකක්ද මේවලට තියෙන බුද්ධ ධම්ම සංඝ ගැන වලට තියෙන ඒ සැකේනේ සැකේ ඒ විචිකිච්ඡා විචිකිච්ඡා උද්දාදී අටතෙන් කෙරේ සැකේ ඒක එකත් එක ඒක නැහැ මොහය කියන්නේ මොහය කියන එක මේ ඒකනේ අකුසල් මුල් වලින් එකක්නේ ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ ඒක තමයි අවිද්‍යාව අවිද්‍යාව අවිද්‍යාව කියලා මම කියවෙන්නේ ඒක තමයි අවිද්‍යාව ඔක්කොම අහුවෙනවා අවිද්‍යාව කිව්වහම අර ඒක ඒ අවිද්‍යාව කියන්නේ මොහොම තමයි විද්‍යාව කියන එක තේරුම් ගන්න යා 아무තු මහන්සියක් වෙනවනේ අපි මේ ඉන්න මානසික මට්ටම. ඒ ටිම් කොටිම්. ළඟලට යන්නේ. අපි තේරෙන යම් තත්ත්වයක් තියෙනවා ඔක තමයි විද්‍යාව. ආයි ඉතින් නොදන්න කමන. දැන් ඕක නිකන් ටෙක්නිකලි විස්තර කරන්නේ දුක දුක්කාර සත්‍ය තේරෙන්නේ නැහැ. දැකලා තියෙනවනේ කතාව දැන් අපි ජෙනරල් මං කියන්නේ සාමාන්‍ය තේරුම් අරන් ඉන්න නම් ප්‍රශ්නේ කතාව නැහැ කතාව. දැන් මේවා වා වා ඇත්ත මේක තේරුම් අරගෙන නම් සම්ති ලෝකේ ජීවත් වෙන්න ඕන නිසා අනිත් අයට හරි මේ සජීව ගෙලා නිත අමත නිසාම කතා කරන්න ඕන හින්දා කතා කරනවා ඒ වගේ නම් ඉදිරියට වෙන්නේ හරි ඉතින්. එතකොට එතකොට මොහය කියන එක මිදලා වෙන්න පුළුවන්. දැන් එහෙම කියන්නේ එතනදී අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං සමුදය අඥානං කොහොමද කියලා කියන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන දන්නේ කොටින්. නොදන්න කම. මා විද්‍යාව කියන්නේ. අන්න හරියට මෝහය කියනකට ඒක ඒක නොදන්න නොදන්න නොදන්න ඒක ඒක නෙවෙයි සෙල්ලබල කිව්වේ මේ මොකද්ද අපි දේවල් අල්ල ගන්නවා ඒක මොහොය කියන එක ඔව් ඒක තමයි ඒ ලෙවල් එකට යනවා ඒක එච්චර ගැඹුරකට යනවා ඒක අපිට ඒක තාම එහෙම අපි බල බල වල ගන්න අමාරු ඒක ඒක තමයි ආමුදුර වල දේශනා කියන්නේ හරි දැන් අපිට මෙන හරි වස්තු ගැන පරිසම්පාදී දවස අවිද්‍යාවපත් ඒකත් එක ඇති වෙන්නේ මෙන්න මේ මේ ටික මේ ටික මේ ටික කියන ටික හතරවෙනකොට ඉවරෙන්නේ අන්තිමට අවිද්‍යාව ඔය ටිකක් කොහොමද ඇති කියලා තමයි නතර වෙන්නේ අවිද්‍යාව තිබ්බොත් ජරා මරණ කියන එක අනිවාර්යයි ෂුවර් ඒක කියන්නේ ඒ කියන්නේ මේ මැද නවතිනවා කියලා ගන්නෑ මෙතනින් ඉවර වෙනවා මේ මොහොත ඒක ඒක හැම වෙලෙම තියෙන සිද්ධියක් හැම අරමුණක් පාසාම තියෙන සිද්ධියක් මරණ මොහොතේ ඒ සිද්ධියමයි තියෙන්නේ. උපදිනකොටත් ඒක සිද්ධියමයි තියෙන්නේ අර. අපිට නිකන් නිකන් සෙක්ෂන් එකක් වගේ තේරුණා. <laughs> ඒක අපිට මේ ආයෙත් මේක දාන්න කරනවා නේ. ඔය දැම්මත් තමයි. ඒකත් තමයි. නෑ නෑ මේ අර මේ පටිච්ච සමුප්පාදේ අපි දැන් අද කතා කරන්න කියලා තමයි පොඩ පටන් ගත්තේ. ඕක තමා මේ සාමාන්‍ය සූත්‍රයක කැලලක් එහෙම තියෙන්නේ. ඔක විස්තර කරන තැන්වල. මුල සිට සරලව කියලා දෙනවා. දැන් උඩ කෑල්ල තමයි <clears throat> නිකන් මේකේ තියෙන නිකන් රූල් එක වගේ කෑල්ල. යදිදන් කියන්නේ. ඔව් ඒතර යදිදන් ඒකට එමු ඉස්සලා. ඔය දැන් රූල් <laughs> හතරක් තියෙනවා. හරිද? ඕක තමයි ඇත්තටම පටිසම්පාදේ කියලා කියන්නේ. මොකද ලුණල් ලෝකේ වැඩියෙන් කතා කරන යට කෑල්ල. අපි වඳිනකොට වුණත් සමහර සත්‍යය කරනවනේ යට කෑල්ල, අවිජ්ජාවච්ඡා සංකාරම් කියන්නේ. නේද? අර කෑල්ල තමයි ඒක තියෙන හරේ. ඇත්තටම ගත්තොත්. ඒක එතකොට ඊට පස්සේ යදිදන් කියලාද යට කියන්නේ සච් දැට් වගේ කෑල්ලක් දාහරණයට වගේ මේ මෙහෙම 12ක් තියෙනවා කියලා. එතකොට මේ මෙතෙන්දී හරි මුල්ලට කියන්න. අපි ඔය ඉගෙන ගත්තා. ඒක ඉගෙන ගන්නේ. එයි. ඉස්කෝලේ දහම් පාසල යන ඉගෙන ගන්න. දැන් දහම් පාසලේ. ඉස්කෝලේ නෑ. ඔතන ඇත්තටම ඔය පළවෙනි දෙකේ තමා සසර. දෙවන දෙක නිවන වගේ ගන්න කියන්නේ මුළු මුළු හැමදේම තියෙනවා උතන. මුළු මහවතුරු අවුරුදු 45 30 කියපු ඔක්කොම ටික තියෙනවා. ඒ පළවෙනි එක ඇත්තටම එක අමුතු කතාවක් වගේ කියන්නේ. කියන්නේ මේ ඇති කල්ලි මේ වේ. මේ උපදී ඉපදීමෙන් මේ උපදී. ඒක උතන තියෙන හේතු බල සම්බන්ධයි මේ නැත් මේ නැත්තම් මේ නෑ. මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වේ. කියලා කියන ඕක දැන් ඇප්ලයි කරන්න පුළුවන් පල්ලෙහා තියෙනවටද පච්චයා පච්චයා කියන එකට ඒ හතරම නෑ හතරනේ පළවෙනි දෙක පළවෙනි ස්පීඩ් වැඩි ස්පීඩ් වැඩි නිරෝධෝ කියලා දාලා ඒක දාන්න ස්ලෝ කරන් ස්ලෝ කරන් ඕ ඕ ඒක තමයි පළවෙනි එක තියෙන ඒක වචන තේරුම තමයි ඒ කියන්නේ මේ ආ ඊට පස්සේ ඒව තමයි නෑ ඔය එතෙන්ට ආවේ නෑ අර අර කෑල්ල තමයි දැන් ඒ රූල් එක තමයි ඔය දැන් පළවෙනි දෙක තමයි ඔය මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ඒවට දාන්න පුළුවන්. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකොටම තියෙනකොට සංඛාර වෙනවා. අවිද්‍යාව ඇතිකල් මෙතන මෙයා කියන එකට දාන්න පුළුවන්. අවිද්‍යාව ඇතිකල්ලි සංඛාර සංඛාරී කියන. ඔව් සංඛාර කියන එක ආවේ නෑ තාම ඒක පටන් ගන්න. වචන වචන ටික ටික විස්තර කරමු. වචන නෙමෙයි මගේ කියන්නේ. ඔය ඔය පත්‍ය කියන එක තියෙන තැනට අර උඩ කෑලි දෙක දාන්න පුළුවන්. මේ ඇතිකල්ලි මේ වෙයි කියන එකට අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාරය වෙයි. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාරය උපදී. එහෙම දාන්න පුළුවන්. මේ කෙනේ රිප්ලේස් කරන්න පුළුවන්. ඔව්. ආ දෙවනි වචනේ දෙවනි අක්කලා මෙයාට ලිපියා ගන්න නැහැ නේ. නෝට් ලියා ගන්න නැහැ නේ. <laughs> මම පිට වාසේ මොනවා. නෝට් ලියා ගන්න ඕනේ නැහැ. ඔය මතක තියාගත්තා නැහැ. දැන් අවිද්‍යාව කියන එක අපි ඉස්සෙල්ලා කතා කරානේ. එතකොට සංකාර කියලා කියන්නේ දැන් උතන බුදුහාඳුරු කියන්නේ මේ තුනක් වෙන සංකාර තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර. කියලා. කියන්නේ පින් පව් සහ නිකන් ධාන වගේ ඒවා. මෙතන කියන්නේ ඒ සංස්කාර නැත්නම් කාය වචී චිත්ත. නෑ. උතන කියන්නේ ඒ තුන. මම බැලුවා ඒක සූත්‍රයක තියෙනවා. එතකොට මේ පින කොටින්ම නිකන් අපි මොනාර දෙයක් අපේ අත්දැකීමෙන් මොනහරි අපි හොඳ විදිහට හිතනවා එක්ක නරක විදිහට හිතනවා එක්ක හරි දැන් ඔය ආනෙන්ජ කියන එක නිකන් මේ ඇත්තටම ඒක අරූපාවචර ධානය. ඒ කියන්නේ අපිට අදාළම නැති එකක් වගේ කියලා. ඒක අපේ ලෙවල් එක දැන් ඔය අවිජ්ජාපච්ච සංඛාර කියන ඒ ටික ඔක්කොම කෙලවර වෙන්නේ දුක්, ජාති, ජරා, මරණ ඕවයිනේ. එතකොට ඕක අයිති ඕක ඕකෙන් විස්තර කරනවා මුළු සියලුම සත්ව ගැන. ඒ කියන්නේ අපිට විතරනේ දෙවියන්ට, සත්තුන්ට හැමෝටම. සංකාරවැඩේත් මට තේරුම් නෑ මොකද අවිද්‍යාව අවිද්‍යාව කියන දැන් අර නොදන්නකම අර නොදන්නකම කිව්වේ චතුරාර්ය සත්‍ය නොදැනීම චතුරාර්ය සත්‍ය වෙන නොදැනීම අවිද්‍යාව හරි ඒක තියෙනකොට ඒක තියෙනවා නම් හිතනවා කියන එක නිකන් හොඳ නරක හිතනවා කියන එක වෙනවම අනිවාර්යයෙන් ඒක තමයි සංකාරය කියන්නේ හරි සංකල්ප හදාගන්න සංකල්ප ඕක නිකන් එන සංකරගෙන එනම ගැඹුරු දෙයක් ඉතින් නිකන් මේ දැනට මේ ටික යන්නේ උඩින් කියයක් වගේ පොඩ කියන්නේ නෑ මොකද අපිට එහෙම කියලා සංස්කාර ගැනම සමහර බණ එහෙම පිටින් තියන එක විතරයි එච්චරටම අමාරුයි කියන්නේ අපිටත් අයිඩියා ඇද මට මේ සබ්බේ සංඛාර අනිච්චාති කතාවක් කියන මේ ධම්මා සංඛාර ඒවා එක වචනේ තියෙනවා ඔක්කොම ටික නමුත් තේරුම් ගන්න බැහැ. ඊට පස්සේ සංඛාර තිබ්බොත් විඥාණය යනවා කියනවා. විඥාණය කියන එක ඔතන කියන්නේ මේ ඇහි විඥාණය, කියන්නේ චක්කු විඥාණය, සෝත විඥාණය, ගාන විඥාණය, જીවහා විඥාණය, කාය විඥාණය, මනෝ විඥාණය. කියන ආයතන හයේ නිකන් දැනගන්න ගති. විඥාන. එතකොට ඔක තමයි විඥානය කියලා ඔතනම කියන්නේ. ඒ කියන්නේ අපි හිතන හිතන තාක්කල් ඇහෙන් දැනගන්න වගේ එකක්. සරලව. හරි. ඊට පස්සේ විඥාන වච්චය නාම රූප කියලා කියනවා. ඒ කියන්නේ එහෙම එහෙම දැනගන්න ඒ කියන්නේ විඥාන කියලා කියන්නේ දැනගන්න ගතිය. ඇහෙන් දැනුවත් වෙන ගතිය. උදාහරණයකට ඒක තියෙනවා නම් නාම රූප කියලා එකක් වෙනවා කියලා කියනවා. ඕක නාමය කියලා කියන්නේ රූප කියලා කියන්නේ සද ගති ඔය තියෙන සතර මහා ධාතු කියලා කියන්නේ එකන් තද ගති ප්‍රස්න ගතිය හමායන ගතිය ඔය බේසික් කොලිටි මැට කොලිටි ඒකයි උපාදාය රූප කියලකක් කියනවා එකන ඒ ගතිතික මත පිහිටල තියෙන තව වර්ණ ගන්ධ රස ෝජා කියලා කියන ඒක තම රූප පැත්ත නාමය කියන එකට කියනවා මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා හයක්. ඒ කියන්නේ අර හැම හිතකම පහළ වෙන. ওই දෙක තමයි මේ නාම රූප කියලා කියන්නේ. ඊට පස්සේ නාම රූප තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ ආයතන හය උපදිනවා. ඇහැ කන නාසය දිව ශරීර මනස. සලායතන තිබ්බොත් පස්සෝ කියන්නේ මේ සිංහලෙන් ස්පර්ශය ස්පර්ශය ස්පර්ශය කියන එක කියන්නේ දැන් <clears throat> අපිට ඇහෙන් ඇහෙන් රූපයක් දැනගන්නවා කියනකොටම වෙන මූලිකම සිද්ධිය තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ කියන්නේ ওই කරුණු තුනක එකතුවක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහි රූපයයි ඇහි විඥානය එකතු වුණ ගමන් ඒක ස්පර්ශය කියලා කියනවා. ඇහි ස්පර්ශය. වගේ ඇහි කනේ ඔය ආයතන හයටම ස්පර්ශය හයක් තියෙනවා. ඊට පස්සේ ස්පර්ශය තිබ්බොත් අනිවාර්යෙන් විඳීමක් එනවා කියන්නේ. විඳීම එනවා ඒක සැප දුක් උපේක්ෂා උපේක්ෂා කියවට නැගත් දුක්කම අසුක කියලා කියන්නේ. ඒ කියන්නේ සැපවත් නොවන දුකවත් නොවන වේදනාවක්. ඒ වගේ තුනක් තියෙනවා. ඒතර ස්පර්ශය තිබ්බොත් ඒ වේදනාව කියන එක අනිවාර්යෙන් වෙනවා. කියලා ගන්න. ඊට පස්සේ වේදනාව තිබ්බොත් තණ්හාව තියෙනවමයි අනිවාර්යෙන්. කියන්නේ ඒ වේදනාවට ආස කරන ගතිය තියෙනවමයි. කැමැති ගතිය. ඊට වේදනා තණ්හා තිබ්බොත් අනිවාර්යෙන්ම උපාදාන වෙනවා. උපාදාන කියලා කියන එක හතරක් තියෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා. කාම උපාදාන කියන්නේ නිකන් කාම අපි නිකන් අපිට තියෙන කැමති කන් තියෙන නිකන් වාහන වලට ගෙවල් දොරවල් ළමයි හොමු කියලා ඒ කාම ලෙවල් එක. ඒකට තියෙන බැඳිලා يعني එන ගොඩාක් බැඳිච්ච ගතිය. කාම තදින් ඔව් තදින් අල්ලගත්තා. ඒ කියන්නේ තණ්හාවට එහා ගියපු දෙයක් ඒක ඇත්තටම. කාම දික්ටි කියලා කියන්නේ නිකන් දෘෂ්ටි විදියට අත්වාද කියන්නේ මම මගේ කියන හැඟීම සීලබ්බත කියන්නේ අර සීලබ්බත වලට තියෙන බැඳීම. ඊට පස්සේ උපාදාන තිබ්බොත් භවය වෙනවා කියලා කියනවා. භවය කියලා කියන එක කාම භව, උපභව, අරූප භව කියලා කියනවා. ඒ කියන්නේ නිකන් නිකන් අපිට තියෙන භවම වගේ තමයි. ඇති භවම වගේ තමයි කියන්නේ. අපිට දැන් තියෙනවා කියලා මම ෂුවර් නේ. ඒ ගතියම තමයි භවය කියලා කියන්නේ. අර වගේ බැඳීමක් තිබ්බොත් ඒ තියෙන භවම තියෙනවා. බවද නැත්නම් අර ලෝක ගැනද කියන්නේ අරූප ආ නෑ රූප ඒ කියන්නේ ඒ ඕගොල්ලෝ උපදින්න පුළුවන් ක්වොලිෆිකේෂන් එක තමයි බව කියන්නේ ඇත්ත බව තිබ්බොත් අනිවාර්යයෙන් උපදිනවා උපදින්න අනිවාර්යයෙන් ඒක තමයි බවේ තමයි ක්වොලිෆිකේෂන් එක තියෙන්නේ වෙලම ඊට පස්සේ ඉපදුනොත් අනිවාර්යෙන් ජරා මරණ ඒ කියන්නේ වයසට යන මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය වචන තනි වචන කියලා තියෙන්නේ ඒකේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියලා වචන සෙට් එකක් තියෙනවා ඒවා එක එක තේරුම් තියෙනවා කියන්නේ අඬන මිනිස්සු නිකන් දුක් වෙන විදි හරි ඒක ඒවට එක එක වචන තියෙනවා ඒවා උපදිනවා කියලා කියන්නේ සම්භවಂತಿ ඒකෙන් මේ මේ සියලුම දුක් සියල්ල හට ගන්නවා කියලා කියනවා විදියට ඒ විදියට සමුදය හෝති කියලා කියන්නේ ඊට පස්සේ විස්තර කරන්නේ අර අර ටිකේ Nirodhe කියන්නේ අර අවිද්‍යාව නැති වුණොත් සංකාර නැහැ. ඔහොම ඔහොම ඔහොම ගිහලා අර ඔක්කොම නැති වෙනවා කියන්නේ. තමයි දැන් රහතන් වහන්සේගේ ලෙවල් එක. අපි ඉන්නේ අර උඩ කෑල්ල. මේ මේකෙත් අර අර වගේ උඩම දෙක වෙනකොට පහළ දෙක දාන්න පුළුවන් මේකට. අනේ නැති ගන්නේ නිරෝධෝ කියලා දාලා නැති ගන්නේ. නිරුද්ධ කිරීමෙන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. දැන් ඉතින් ඕක මේ ඕක ඕක තේරුම් ඕක තේරුම් ගන්නකම් අපි බෞද්ධත් නෙවෙයි ඇත්තටම කියනවා. හරිද? කියන්නේ තේරුම් ගන්න කියන්නේ ඕක මොකද්ද වෙන්නේ කියන එක සම්පූර්ණ අවබෝධ නෙවෙයි. සම්පූර්ණ තේරුම් ගන්නේ රහතන් වහන්සේ. නමුත් ඊට මෙහා අපි දැනගන්න බෑ මොකද්ද මේක කියලා. ඒක ඒක තමයි ඉතින් ඇත්තටම බලන්න සියලුම දේවල් අතන තියෙනවා. සූහාර දහක් ධර්මස්කන්ධය තියෙනවා. මගේ <coughs> ප්‍රශ්න ගොඩක් තියෙන ඇතන මගේ ප්‍රශ්න තියෙනවා ආයතන හය උපදින්න කලින් තියෙන විඤ්ඥානය ඔකද එක මොහොත තම ඇති වෙන්නේ හරි නමුත් විඤ්ඥානවලින් දැනෙන ස්වභාවය වගේ එකින් පස්සේ කොහොමද ආයතන හර ආයතන නැත් ආයතන නෑදෙන්න කලින් කොහොමද දැනෙන ස්වභාවයක් තියෙන්නේ කියලා. ඔතන දැන් ඇත්තට දැන් අපි උපදින අවස්ථාවත් ඔක ගන්න පුළුවන්. ඔන්න ඔය ඒක අරන් නිකන් බලමු. කියන්නේ අතීත කලින් ඔය අතීත සිද්ධි දැන් අපි මැරෙන මැරිලා උපදින මොහොත ගත්තොත් එහෙම. එතකොට අපි දැන් කලින් ජීවිතේ අවිද්‍යාව තියලා තියෙනවනේ අවිද්‍යා සංකාර තියලා තියෙනවා. හරි අවිද්‍යා සංඛාර තිවිලා මොකද කියන්නේ මොකක් හරි අපි අපි ඇහෙන් දකින දෙයකට හරි තණ්හා උපාදාන බව හදාගෙන තියෙනවා හරි මැරෙන්න කලින් ඊට පස්සේ මැරෙන මොහොත කියන්නේ මැරෙන බව අර චුති කියලා කියන්නේ ඒ වෙලාවේ මැරුණා කියන්නේ කය බිඳුණා ඊට පස්සේ මේ ඊට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන සෙට් එක තමයි ඔය උපදිනකොට ඒ මොහොත ඔය මොහොත දැන් අපි දැන් දැන් තියෙන්නේ ඔය වගේ එකක්. එකක් තියෙනවා කියලාම ගන්න බෑ. මේ නමුත් අර එක ඒ සිතේ දැන් උපදින සිතේ තියෙන්නේ ඒ ටික. විඥාන ඒ කියන්නේ විඥානයක් නාම රූප බැහැ ගන්නවා කියනවා. හරි. ඒ කියන්නේ ඒක ඇත්තටම නිකන් අර චූටි එකක්. ඒ කියන්නේ අසකරණාසේවත් නෑ ඇත්තටම. නමුත් හිත කියන එක තියෙනවනේ. ඒක එක සිතක අර චූටි <laughs> මොකද යුක්තානෝද මොකක්ද ඒකේ සිල පිටිස ගන්නවා කියන තැන එතකොට එතන තියෙනවා විඥාන නාම රූප සලයන් පස්ස ස්පර්ශය මනෝ ස්පර්ශය තියෙනවා ස්පර්ශ විඳීමකුත් තියෙනවා අතරම හරි එතකොට එතන කියන්නේ දැන් මෙතන සලආයතනම සිතත් එකක්නේ ඔව් සිත කියන්නේත් නිකන් අර මොනවද සිතුවිලි නිකන් પરම්පරාවක් වගේ කියලා කියන්නේ પરම්පරා කතා දාන්න බෑ ඒකුත් තියෙනවා එහෙම එහෙම දාන්න බැරි නම් ඒතර සිතත් ඉපදිලා නැහැ. මං කියන්නේ එහෙම දැම්මොත් තමයි අපිට කියන්න පුළුවන් නෑ. මේ ඒ අතීතයෙන් කනෙක් වෙන විඥාන කියලා. එහෙම දාන්න බැරි නෑ. නෑ ඕක දැන් එතන එතන දැන්න ස්වභාවය තියෙන්නේ කොහෙටද? ඒ කියන්නේ දැන්න ස්වභාවය තියෙන්නේ අතන ඔතන මැරණ වෙලාවයි පිලිසිත ගන්න වෙලාව එකම ඒක ඔතන ඔතන දැන් මේ අපිට නිකන් මේ කනෙක්ෂන් එක නෑ කියන්නත් බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා. ඒක එතනටම දාන්න ඕනේ කියලා ගන්න. ඒක ඒක උදාහරණයක්. එතනම දාන්න ඕනේ කියලා යන්නේ මෙදැන් ගියන්. මම දැන් ඒක නිකන් මොකරි යමක් හරවලා අනිත් පැත්ත බලන පැත්ත බලනවා කියන එකත් ඒකත් එතනටම දාන්න පුළුවන් ඒ කැලේ. මේ මොහොතට දාන්න පුළුවන් ඒ වගේ මොහොතක් තමයි උපදින මොහොත කියන්නේ. ඒ කියන්නේ මරණ මොහොතත් උපදින මොහොතත් අතර. උතන ලොකු පරතරයක් නැහැ අතන. උදාහරණයක් ගමුකෝ නිකන් මරණ ගිය ජීවිතේ මරනකොට අන්තිමට අපිට එකක් සිවුනවා හරුවන් ඇල්සෑ හැර මොකක් හරි සිවුනා කියලා හිතන්න. එතකොට අපිට ඒ අරමුණ ඇත්ත දැක්කේ නැහැ. හරි? ඒක හැබැයි හොඳ රුවන් ඇල්සෑ රන්දාරි මොකක් හරි කියලා හොඳ සිවිලක් කියන්නේ. එතකොට ඒතර අවිද්‍යාපච්චය සංඛාරා. හරි? ඒ අනුව දැන් අපිට ඒක සිතුවිල්ලක් මෙතන මේ කියලා තේරුම් ගත්තේ නැති හින්දා ඇත්ත දැක්කේ නැති හින්දා ඒ කියන්නේ අවිද්‍යාව තිබ්බේ හින්දා මේ ඒ අනුව අපි පුණ්‍ය අපි සංකාරයක් හටගෙන දෙනවා. ඒ මිනිස් ලෝකෙ ඉපදෙන්නේ එහෙම පිනක් වෙන්න බෑ. එතකොට එතනට යනවා හරි. හරි හරි. ඔව්. දැන් දැන් ඒ වගේ සිදුවිල්ලක් ඇති වෙලා ඔව්. නමුත් ඊට පස්සේ තවත් එතන සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක විතරක් නෙමෙයි. ඒක ඒකෙන් කොහොමද උපතක් යන වෙන්නේ. හරි එහෙම දැන් එහෙම පිනක් පැත්තට හිතුවා කියන්නේ සංකාර කරා කියන්නේ ඊට පස්සේ ඒක දැන් අර ඇත්ත නොදන්නකම හින්දා මේක කියන්නේ ඒ ඒ ඇත්තටම තියෙන අර කලින් අත්දැක්ක රොන් එල්සයි කියලා මම හිතුවේ. ඒ කියන්නේ එතන හිතේ හටගත් එකක් කියලා දැක්කේ නෑනේ. දැන් මේ ඇත්තටම ඒ වෙලාවේ රොන් එල්සයි දැක්ක දැක්ක නෙවෙයිනේ මම කියන්නේ. يعني උදාහරණ කියන්නේ. උනේ අර පරණ අත්දැකීමක් ඇදලා අරගෙන එතන ඇත්ත සිද්ධිය දැක්කේ නෑ. හරි මොහොතේ මරණ මොහොතේ ඉඳන් නැවත උපත්ති දක්වා ඒකේ දැන් අපිට මරණ මොහොත චුතිසිත අනුව නේ නැවත ප්‍රතිම දිනන්නේ තියෙ චුතිසිත විදියට චුතිසිත විතරක් නෙමෙයිනේ ආසන්නම හේතුව ඒක ආසන්න මේක හරි ඔයා කොච්චර පින් කරලා තිබ්බත් ඒ වෙලාවේ මොකක්hari කේසයක් වුණොත් ඉවරයි අශෝක අශෝක අධිරාජ්‍ය අධිරාජ්‍ය මෙමුරක් කළා කියන්නේ අර චාමර චාමර සලන සීන්නක නෑ කේෂන චාමරයක් අපේ ගේ වැදිලා ඒකට කෝපෙන් තම මැරුණ එකද පිගන ඒනම් මැරණ වෙලා හොඳ හිතා කදාගත්ත ඒ මුළු ජීවිත කාලෙම ජීවිත කාලෙ නරකවැඩ කරවිට මැන කාල වෙලා ගත් ඉතට ආයෙත් හොඳ එකක් ඒක ගන්න බුදු ධම්ම සංඝ මතක් කරගත හොඳ නෑ ඉපදෙනවා ඒ පාර එයා ධර්මායතනදලන් නම දැම්මම බුදුදහම සංකල්පය. දැන් මැරෙලා වැඩෙනවා. ඊට මොකක් හරි ඒවා පොරොන්දු වැඩේ කියලා ගන්න හොරන්නේ. එලා එලා එලා. මිනිහා බිස්නස් වලට හරිම කැමතියි. ඊට පස්සේ ළමයිතුන්දලා මෙතන ඉන්නවලු. ආ ඔව්. කවුද ලොකපුතාම ඉන්න පොඩි ම බුදු පිල කොමට කඩේ හරියන්න කිය එතන සිද්ධිය තේරුම් ගන්න එක තමයි ඒක ඒක නම් බුදුසසුනේ පාටි දසරත් ගන්න පුළුවන්. ආයත අපි කතා කර කර හිටියේ නෑ මරණ මොහොතේ අපිට ආපු සිතුවිල්ල. එහෙමයි අර ගැනගුව දැන් එතන තනස මේ අපිකම දැන් මොකරි මනමෝරි නර්ගයක් හොඳ මිනිස්සෙක් කියන නර්ගයක් න ะ එයාට ඒ ආත්මවලේ ආයුෂ නැති වෙයි දිනට <laughs> නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් හොඳ දැනක උපදින මම කවුරු දැකලා ඒකට මොකක් හරි මේ පිරිත් හරි මොකක් හරි කියලා එහෙම නේද බිමුරේ කියලා ලංකාවේ ඊට පස්සේ කවුද මහරහතන් වහන්සේනේ ඊට පස්සේ මොකක් හරි ඒක තමයි ඒක මොකක් හරි කරේ දීලා හරි මොකක් හරි ඕ වෙනවා එහෙම මම මෑන් දැරිලා ලංකාවේ ලංකාවේ ඉන්නේ ලංකාවේ ඉමරානේ ඊට පස්සේ මිනිස්සෙක් කියලා ලංකාවේ අනුරාධපුරේ ඉපදලා දෙනවා ශෝක අධිරාජ්‍ය කොහොමද ඒක කියන්නේ එහෙම තමයි කතාව කියන්නේ මහා වංශේ මහතන් වංශේ ඊපස්සේ පිටිනම් පාදක ඒ කාලේ අනුරාධපුරේ මිනිස්සෙක් කියලා ඉපදලා ඒක පිනක් කරලා තිබ්බයි ලෝක ඒ වෙදී රිටර්න් එකෙන් කරලා තිබ්බේ ලොකු පාවක් කරලා තිබ්බා ඉතින් පව් ඔක්කොම ටික කැන්සල් කැන්සල් කරලා සාරේ ඒ ඒ ඒ සහරදහක් හර විහාර ඒවා ඉඩ පස්ස ඔව සම්පූර්ණ මිස් මැර හ කෙනෙක් ංගල බන බෞද්ධවෙන් ඔව අප ගීගීට ඇත්තරම මේ එකන මරණ මොහොතේ සිද්ධිය මොකක් හරි පැටලවිල්ලක් ඉඳනේ ආයෙ උපදින්නේ හරිද මේකේ ඒ වෙලාවේ ඇත්ත දැක ගන්න බැරි වෙනවා දැන් ඔව් ඒ වෙලාවේ ඒ සිද්ධිය ඇත්ත තේරුම් ගන්න බෑ ඒ කියන්නේ දැන් අපිට මරණ මොහොතට දැන් අනිවාර්යෙන් ආයතන මේ ඔක්කො ටික අන්තිමට මේ නිරුද්ධ වෙන හිත හරි ඒතකොට සිතු මනසත් එක්ක තමයි සෙල්ලම තියෙන්නේ කොච්චර මේක කරන්නේ කාමරේ තඩි රුවන්නලිසයි ොටග ඔය පිරිත් දානවා කියලා අනම්මන කරනවා ඔයාලට තමයි යනවා දැන් මේක හරියට තේරුම් ගන්න හිටියේ නැත්නම් ඒකයි ප්‍රශ්නේ බාහිරෙන් කරන්න පුළුවන් ඉතින් පොඩි දවස් කරන්න පුළුවන් ඒක ඕක දැන් ඒක හරියන්න පුළුවන් ඕන පුළුවන් දාපගෙන දානට තදෙන්න මේ මොන කර කරච්චි ඒක ඉතින් අර දැන් අපිට අහලා තියෙන කෙනෙකුට ඒක තමයි හොඳ පැත්තකට යන්න පුළුවන් යාට සමහරවිට හියා හිත එක කරන් try කරන වෙලාව වර වගේ සද්දයක් ආ බාධාවක් අපි දන්නේ නැහැ නේද මේක දෙන්නේ ඔව් දැන් ඉතින් අපි කීටි දැන් ඒ දැන් ඒ වගේ අරමුණක් ආවා කියලා හිතන්නකෝ උදාහරණ ගියද එතකොට ඒකේ ඇත්ත තේරුම් ගන්න බැරි කමට අහලා තිබුණේ නෑ කවදාවත් එතකොට දැන් මෙයාට හිතෙන්නේ දැන් කලින් යා වැඳපු එකක් හරි මොකක් හරි මතක් වුණා කියන්නේ ඒක ඇදලා ගන්න මේ මේ වෙලාවේ නැත්ත ඒක නෙවෙයි මේ වෙලාවේ හිතෙන් අල්ලලා දුන්නු සිතිවිල්ල ඕක තේරුම් ගන්න බැරි හින්දා අර පරණ අර රෝනල්ද අනුරාධපුරේ දින එකම කියලා තමයි හරිද ඒකත් ඒකත් එක්ක ඉන්නේ සිතිවිලි තමයි එන්නේ හරිද ඒක අත්දකින්න පුළුවන් ඒක බලන්න පුළුවන් මානසික මට්ටමක් තමයි යාගේ හිතේ තියෙන්නේ ඒක තමයි උපදින්නේ ඒ ගතිය තමයි උපදින්නේ කාම ලෝකෙ උපදිනා කියන්නේ ඒක යන්න පුළුවන් ගන්න එක. ඒක තමයි එතන තමයි සිද්ධි දෙන්නේ ඉතින්. ඒ තාම මොකද මට තේරෙන මොකද ඇයි ඇයි දැන් මැරෙන මොහොතේ විකල් වෙන ඉඳවල නෑ නෑ සිහි විකල් නෙවෙයි දැන් අපිට දැන් එතන සිතේනේ දැන් තියෙන සිතුවිල්ල නෑනේ. සිතුවිල්ල කොහොමද වන්නේ සෑහතියි. ඒක සිතුවිල්ල. මේ අපිට ඔය රැමිලේ තියෙන ප්‍රශ්නයක් ඕක. ඔය දැන් දැන් දැන් මට දැන් මට රුවන් රසයි දැන් මම දැකලා තියෙනවා මට දැනුත් ඉතින් හිතෙන් මාව ගන්න. ඒකේ රුවන් රසයි මොකද යදන එක විතර වෙනස මොකද? ඒකම තමයි. ඒකම තමයි. ඒකම තමයි. ඔව් හරි හරි දැන් රුවන් රසයි දැන් හරි දැන් හරි රුවන් රුවන් රසයි මතක් කරගන්න. මම දන්නවා ඉතින් ඒක මම දැනගන්නේ නැහැ කියලා. ඔව් පොඩේ නෑ. දැන් ඒ වා රුවන් රසයි කියලා දැන් හිතේ මතක් වුණානේ. ඔව්. ඒකයි අර ඒ අනුරාධපුර දින එක අතර සම්බන්ධ මොකක්ද? ඒක අර මම දැකලා තියෙන එකනේ. දැකලා තියෙන මේ හිතේ තියෙන එක ගැන මම අහන්නේ. මේ පැහැදිලිමත් සිතුවිල්ලක් නේද දැන් අපි හරියට හිතේ තියෙන්නේ හරිය. නමුත් අපිට අපිට ඒ සිතුවිල්ලක් විතරක් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක කියන්නේ මචං අපිට අරියු කරගන්න බැරි දැන් <laughs> අපිට කියලා බලන්න නැහැ නේද? ඒක මේ දිමාගත සිතුවිල්ල. ඒක තමයි දැන් ඕක දැන් අපිට දැන් ඔයගේ වෙලාවකට හිතට ආවෙන් පස්සේ අනිවාර්යෙන් ඔය පරණ එකක් එක්ක එන්නේ. ඔව්. හරි අපි දැන් නුරුවන් නැසය ගැන හිතුවා. ඔව්. අපි ඒක හිතලා අපි ආයි වෙනම අමුතුවෙන් හිතන්න ඕනේ ආ මේ මේව කියලා. තාගේ හිතන මොහොතේ අපි ඒක අර ලිංගෙකුත් එක්ක. ඔව් ලිංගෙත් එක්ක තමයි හිතන්නේ. අමුතුවෙන් හිතුවම පස්සේ ආ මේ මේ මේ මොහොතේ මට නුරුවන් නැසය එක්ස්පීරියන්ස් ගන්න බෑ මේක හිතේ විතරක් තියෙන එකක් කියලා අපිට එහෙම හිතන්න පුළුවන්. ඔව්. හිතන්න බැරි කමක් නැහැ. ඔව්. කල්පනා කරන මොහොතේ වන්නේසය ගැන කල්පනා කරන මොහොතේ අපි පරණ වන්නේසය ගැන තමයි මේ කතා කරන්නේ. නැත්නම් ආ වන්නේසය එක වෙනම කතාවක් මම මේ මේ මේ දැන් ඔන්න හිතේ එකක් මවා ගන්න එහෙම කියලා මිනිස්සු කල්පනා කරන්නේ. ඒ මොහොතේ තියෙන්නේ ඔය ප්‍රශ්නේ හින්දා තමයි දැන් ඒ ලෙවල් එකේ විඥානයක් උපද මේ මවකෝසත් බහ ගන්න. හරි. එතකොට ඒක තමයි ක්වොලිටි එක තියෙන්නේ. දැන් මේ ආයත් මේ ආයතන හයක් හැදෙනවාද? ඒකෙන් එකක් අන්ද වෙනවාද? ඔක්කොම ටික තියෙනවා ඒකේ. ඊට අනුව තමයි නාම රූපේ වැඩෙනවා කියලා ටික ටික ටික ටික ලොකු වෙන්නේ. ඊට පස්සේ තමයි ඒකම පොඩ අවුල් නැයිද? ඒක චුත්තිසිතේ අන්තිම මොහොතේ ඔයාලට මේ වෙනද ඉච්චර ඉම්පෝටන්ට් වෙන්නේ කොහොමද? ඒකේ තියෙන ඒක තමයි ඒක හැමදේම ඒ චුති සිත්තේ එන්නේ කර්ම විපාක අනුව අපිට. අපි හොඳ දේවල් කළ දෙන අපිට හොඳ සිතුවිල්ලක් විතරයි. ඒක නෑ ඒක නෑ. අපි ඒ ලායි සතුටු වුණා කියන්නේ සතුටක් හරි ප්‍රසන්න සිතන්න. ඒක හොඳ දෙයක් වෙනවා. හැබැයි එහෙම එකක් තියෙනවා. අර ඇටේ හොඳ නරකද කියනවා වගේ එකක් ඉන්නේ. හොඳ ආඹට යන්න හොඳ හොඳ පැලයක් හැදේ. හැබැයි ඒක පණු ගන්න පුළුවන් පස්සේ. පස්සේ ඒක හරි ඒක හරි මට ඒවට දැන් ඒක තමයි දැන් ඒ වෙලා යාගේ යාගේ විඤ්ඥානය වෙනස් වනා අර බොක්හරය අවසලයකට ඉති ඒ අනු තම යාගේ අව ඒක හින්ද අවසාන යා කරපු හොඳ වැඩවලින් බල නොදී තිවුණෙත් නෑ ති ඒම බලපෑ පස්සේ නමුත් ඒ මොහොතේ ඊළඟ අර ගති පද කියලගෙන ගතිනීම සමහරුට මැරණකොට අර ගින්දර පේනවා නම්මන කියලා කියන සමහරු සමහරවල් කතා කරනවා වෙනවා ඒ කියන්නේ. එහෙම එහෙම වෙන්නේ මේ අර මේ මොකද්ද තියෙන ගති නිමිති කියලා අහලා දෙනවද? හරිද? ඒ කියන්නේ මැරෙන්න කලින් ඊළඟට යන තැන ගැන නිකන් අයිඩියා එකක් එනවා. ඔය දෙකත් ඔව් ගිනිදල් පේනවා කියන්නේ ගොඩක් කොමන් නේ. ඔව්. ඒ කියන්නේ ගිනිදල් පේන්නේ අප ෂොට් එකකට මපායන්නේ නුඹ. නෑ කවුද කියන්නේ? ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ. නෑ නෑ එහෙම එකක් නෑ උනාට අර ගති නිමිති කියලා අහලා තියෙනවා ගති නිමිති කියලා තියෙනවා ආ අවශ්‍ය ඒක නම් එහෙම උන් කතන්දර තියෙනවා මම අද කාලෙත් ඒවා වෙනවා හරි ඊට පස්සේ ඊට පස්සේ දැන් උන් දන්න හීනෙන් ගිනි ගැටුණා බබාගෙන ඉන්නවා <laughs> ඊට පස්සේ දැන් ඔය දැන් <laughs> දැන් අම්මගේ බඩේ තියෙන මේ එකත් උරාගෙන ටික ටික වැඩි වෙනවා හරි එතකොට ආයතන 6 හැදෙනවා ඕක තමයි අර අර පරිජීවි නාම රූප පච්චා සලායතන වගේ ඕක ඇත්තටම මේ නිකං කටිනිවස් සිටගැන හැම හැම සිතකම ඕක වෙනවා ඒකලා වැදගත්න දැ හැම්වලියම් පැහැදිලි කරන්නේ තුතිසිතර දාලා උනාට ගොඩක් කෙලාවට දැන් අපි මෝතේ දැන් පැත්ත බල කලින් ගොඩත් කලින් මුලාට දාපෙන දැම් පැවත්න දැම් මුලාට මේ පැත්තර අල්ලා ආයෙ බලනකොටත් අර ඇහැයි රූපේ ඒවා ඒ වෙලෙම හට ගන්නවා. ඔව් එහෙම හට ගන්නවා නිකන් කලින් තියෙන නිකන් කන්ටිනියස් එකක් නෙවෙයි. ඔව් කන්ටිනියස් එකක් නෙවෙයි. ඒ වෙලෙම හට ගන්න. ඒක තමයි අනිත් අනතා වගේ සංකල්ප හැදෙන්නේ. ඒක පැහැදිලි කරන්නේ. අනාත්ම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා තෝරට ඒක යන්නේ එහෙමයි. ඒක යන්නේ අනිත්‍ය අර අපි එදත් කළා අනිත්‍ය කියලා කියන්නේ මේ නිකන් වෙනස් වෙන ගතියම නෙමෙයි. වෙනස් වෙන ගතියම නෙමෙයි කියලා කිව්වේ ඒකයි. ඒක නිකන් කන්ට්‍රෝල් කියන්නේ පවත්වන්නම් බැරි ගම. මොහොතක්වත් තියෙන්නේ නැහැ කියන. මෙන්න මේ ටික මේල එන්න මේ වෙලාව තියනවා කියලා කියන්නත් බෑ. ඒ කියන්නේ තියනවා කියලා කියන වගේ අනිත් බලලා මේ පැත්ත බලනකොට බලනකොට එතකොනුත් දැන් මෙයා හිටියා කියලා කියලා එහෙම කියලා ගන්න බෑ. ඔය දැන් අනිත් පැත්ත බලනකොට පස්සේ ඉන් තාම ඉන්නව කියලා ගන්න බෑ. දැන් ඒක මේ ඇති කල්ලි මේ වේ කියන එක බලන්නකෝ අනිතර සම්බන්ධ සම්බන්ධ හේතු හේතු තියෙනකොටම නම් පලේ තියෙන්නේ දැ අපිට උදාරණට පේන එක ගන්න පේනවා කියන එක පලවෙන හේතු ටික තියෙන ඇහැ රූප චක් විඥානකින් ටික හේතුන් ඔය ටික තියෙනකොටම නම් පේන්නේ පෙනීම නැතිලාට පේන්නේ නැතිලාට අරවට තියෙනවා කියන කොහොමද තේරුණාද අපිට තියෙනවා කියලා හිතනවා. මම අපිට තේරෙන්නේ නැහැ ලගින්නේ කොණ්ඩේ වෙන්නේ මට. කොණ්ඩේ අල්ලගෙන. දැන් තේන සලායතන වල ඉඳගෙන එහා පැත්තට ලේසියෙන් තේරෙනවනේ. ටික. ඒ සාමාන්‍ය. දැන් ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? මගේ ප්‍රශ්න දැන් සලායතන හටගන්න නැතුව ආයතන හය හටගන්න නැතුව විඥානයක තියෙන කොහොමද දැන් දැනෙන ස්වභාවය විඥාන කියන්නේ ඒක එහෙම වගේ දැනෙන ස්වභාවයක් තියෙන කොහොමද එහෙම සලායතන නැතන නෑ තියනනේ විඥාන පස්සේ නාම රූප නාම රූප සලායතන ඒ කියන්නේ ඔතන තව ට්‍රික් එකක් තියෙනවා හරි ඔතන නාම රූප පත්‍ය විඥානං කියලා තියෙනවානේ එක තැනක තියෙනවා විඥාන පත්‍යා නාම රූපං කියලා දෙකම හරිද ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ඔව් අන්‍යෝන්‍ය වශයෙන් මෙහෙම අර බටමිටි මොකද්ද මොකද්ද ඒ කියන්නේ ඔය මහනිදාන කියන සූත්‍රයේමයි තියෙන්නේ විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියලා කියනවා. ඒ කියන්නේ මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය. නෝ. හරි. උදාහරණයකට මේ අර බටමිටි දෙකක් කරන හැම හේතු කරලා තිබ්බහම එකක් ඇද්දොත් එකක් වැටෙනවනේ. මේ දෙකේ මොකක් ඇද්දත් අනිත් එක වැටෙනවනේ. ඒ වගේ මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යය. එතන පොඩි මේ එතන තමයි ලොකුම. ඒකයි මම අර අනිත් එකත් අර දස්සන හවුරුංගම කරණක් කිව්වේ ඔතන අර ප්‍රශ්නයක් තියෙනවා දැන් කියන්නේ සමාන විඥානවල ඉඳගෙන පස් පස්ස වෙනවා වේදනා වෙනවා ඒක වර්තමාන අවිද්‍යා සංකාර කියන එක අතීත ටික දැන් ඒ භාවනා කරද්දී විඥානය නැති වෙන ගතියක් තියෙන නන්දිමේ නේද ඒ කියන්නේ රූප කියන්නේ ඇස් දෙක පියාගත්තට පස්සේ හැට ආලෝකණයකේ මෙහෙම නවතිනවා ටික ටික එතකොට ඒ ක්‍රියාකාරිත නැතු ඇද්දී කියන්නේ චක්කු විඥානය ඉබේම නැතිවෙලාන ගතියක් ඒ කියන්නේ ඒ විඥානය පහලන ඒ වගේ ලාලගින් භාවනා උඩටම යද්දී උදාහරණ විඥාන අරූප භාවනාවක විඥාන අනන්තයි කියලා ගන්න අපින්චන් ඥාන ඥානතන මොකද්ද අපින්චන් ඔව් ඔව් මේ හැබැයි විඥානේ නැති වෙනවා කියලා කියන්න බෑ එතකොට මොකද රහතන් වහන්සේටත් අර අනිදස්සන විඥානය කියලා එකක් තියෙනවා. භාවනා කියන්නේ අද අද දිනුවා මලමිණිය නිරෝධ සමාපත්තිය වැඩසිගෙන රහතන් වහන්සේගේ මලමිණියගේ වෙනස තමයි විඥානේ තියෙන එක නේ. ඒ දෙකේ විතරයි විඥානේ. ආ ඒක තමයි ඒක. උණුසුමයි ආයතයි යහකට නිරෝධ සමාපත්තිය තියෙනවා මලමිණියට ඒක නැහැ. ඔව් විඥානයක් නැහැ. ඒ විතරයි විඥානය නැත්තේ. එතෙන්දි නැහැ කියනවද? නැහැ කියනවා. ආ ඒක විඥානේ නිරුද්ධ කරනවා. හැබැයි ආයේ ආ හරි හරි මලමිනියක් වගේම තමයි. ඒ කියන්නේ අර ගිනිදිලත් කියලා තියෙන ගහ ගස්යට නිරෝධ සමාවත්තේ ඉන්න දවස් හතක් ඉන්න පුළුවන්. අන්න බොන්න මනන්න උස්ම ගන්නෙත් නැහැ. ගල් ගහලා මලමිනියක් වගේ. මිනිස්සු බල්ලා ඉන්න දින මේ මේ මැරලා ඉන්න කියලා මේ දර කොටක් ගහලා ගිනි තියලා යනවා. ගිනි තියන්න බෑ. ගිනි තියන්න බෑ. ඒක තමයි තියෙන්නේ. ඒ නෑ කිట్లా මේ යන අලු ගස ගස මං මං මොකල්ද ඒක මං අහලා නිරෝධ සමාධිය කියන්නේ යන් රහත් ඵල සමාධිය නිවනේ නිවනේ ඉන්නවා මං අහලා තායිලන්තේ පොදු හැමෝටම ලොකු ගංගාතුරක් ඉඳලා භාවනාවක් ඉඳලා තියෙනවා ගංගාතුර ඉවරෙද්දිත් ඉන්නවලු ඒ වගේ කියපෝ ඒකට මම තානියක් කරන්න බැහැ ඔව් ඉතින් ඒ වෙලාවේ මම ගණිලක් කළා ඒ නිරෝධ සමාපත්තිය කියන එක ඩැමේජ් එකක් කරන්න බෑ ජීවිතේට ඒක හැටි ඔකලා පැන්කේක් කෑවද? මම කර අතීත අනාගත වර්තමාන කියලා උතන කෑලි තුනට කඩනවනේ. එතන දැන් ලස්සන හඳුර එතනක් තුවා ඒක ඒක දැන් එතන. එහෙම ගත්තොත් නාහය දැන් උතන පිටි කරන්න ගියාන් පස්සේ හරි එහෙනම් එතකොට සංස්කාර අවිද්‍යා සංස්කාර නැති ගන්න ඊළඟ ඉස්සෙල්ලා එකට යන්න වෙන ආත්මට යන්න. ඒක තමයි ඔය අටුවාවල එහෙම බෙදිලා බෙදිලා තියලා තියෙන්නේ. ඒක වැරදි, ඒක වැරදි කියලා කියන්නේ. ඔව් එහෙම එහෙම එහෙමම නෙමෙයි ඒක වෙන්නේ කියලා අතීත. ඒක ගිහිල්ලා يعني දැන් අවිද්‍යාව මේ වෙලාවෙත් අපිට ඉදෙනවනේ. කලින් කලින් සම්බන්ධයෙන් තමයි මේ ඉපදින්නේ. ඉපදින්නේ. හරි ඒ මොහොතට ඉපදිච්ච ගමන් එයා දැන් අලුත් සංස්කාර වගේ අලුතෙන් හදාගෙන ඒකට කැට ගහ ගන්නවා. එකන දැන් මේ මුහත කනෙක්ෂණ එක තියෙන වර්තමාන සංස්කාරයකට වගේ ගත්තමයිද එන කඩන් මේ මොහොතම කඩන්න පුළුවන් අර විදිහට කරන්න පුළුවන් ඒක නැත්තම් නැත්තම් කරොත් ඒක ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඩෝම යන්න වෙනවා කඩන්න කඩන්න බැරි වෙන තැනක් එනවා නැත්තම් එහෙම නැති වෙන්නේ අර පරණ එකටෙන් අලුත් එකට ටුක් කරලා යට ගන්න දැන් හරියට නිකන් දැන් ඊයේ ඔයාව දැකලා දේලා අද දැකුවාම අද වෙනස් වෙලා තියෙන නැත්නම් අවුරුද්දකට ඉස්සර දැම්ම දැන් දැක්කම ඔක්කොම ආය අලුත් අයිඩියාස් ටිකක් එනවා ඒකට තමයි බැඳිලා තියෙන්නේ අර. අප්ඩේට් කර අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරගත්ත කියන්නේ දැන් මම මගේ ශරීරය මෙහෙමයි කියලා තේරුම් ගත්තාම වාගේ ශරීරයත් ඒ වගේ. අවිද්‍යාව කියන එක මේ මොහොතේ අවිද්‍යාව කියලා තේරුණාම ඉතින් කලින් තිබ්බ අවිද්‍යාව තෝරලා අතීත අනාගත දෙක තේරුම් ගන්නවා කියන්නේ ඒක. එතකොට මොකද මේ විදියම සිද්ධියක් තමයි අලුත් තියලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. අනාගතෙත් වෙන්නේ මේකයි කියන්නේ. සැකයක් තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න මේ මොහොතේ. මේ මොහොතේ. ඒකෙන් තමයි තේරුම් තේරෙන්නේ මේ කලින් තිබිලා තියෙනවා කියන්නේ. අපිට දැන් අපිට එහෙම අත්දැකීමක් නැහැ නේ තේරෙන්නේ නැහැ නේ. අර ඕක හරහා තමයි තේරුම් ගන්න. ෂුවර් වෙන්න. මේක මේ කලින් අනන්ත කාලයක් ඉඳ මේ මුලාව තියෙන කල් තිබිලා තියෙනවා කියන්නේ. එහෙම නැතුව නැති වෙන්න විදියක් නැහැ කියලා. මොකක්ද ඒ ඒගොල්ලෝ විඥාන නාම රූපේ අර ප්‍රශ්නට ආයව. නාම රූප සලආයතනය ඇතුළත් ඒ වගේ එකක් තියෙනවා. ඒ ඒ වගේ එකක් කියන්නේ නාම රූප තියෙනකම්ම ඒ වගේ විඥානේ නාම රූප අතර දවා දැන් මේ පොඩි කනෙක්ෂන් එක හරියට තියෙනවා නෑ නෑ නෑ අතන විතරයි ඒක තියෙන්නේ එතන තමයි මේ අපේ සයිකල් එක තියෙන්නේ කියලා කියන්නේ නාම රූප වලට අතුළු අත්නනවාද නාම රූප තමයි දැන් රූපේ කියන එකේ සතර මා ධාතුවේ සතර මා පාදාය රූපය කියන එක ඒ කියන්නේ සතමා ධාතුයි පර්ණකන්ද රස උදා උපාදාය කියන්නේ. ඒ කියන්නේ රූපය කියන්නේ රූප පීඩා තියෙන එක වගේ කියන්නේ. එතකොට දැන් මේ දැන් ඔතන විඥාන නාම රූප සලආයතන කියනකොට එතකොට ඒ තුන වෙන්න හරියට නිකන් අර අපේ දැකීමේ සිද්ධිය වෙනකොට ඇස රූපය චක්කු විඥානය කියන තුන වගේද? විඥාන නාම රූප සලආයතනවල ඔව් එතකොට චක්කු විඥානයයි රූපයයි ඔව් දැන් දැන් ඔය දැන් ඔතන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික මේ මොහොතේ එතන පංච උපාදානස්කන්ධ කියන්නේ එතනම එතනමයි මොකද ඒක බැලුවොත් එහෙම ඔය විඥානය කියන්නේ ස්පර්ශ නාම රූප ප්‍රත්‍ය වේදනා සංඥා සංකාර කියන ටික ස්පර්ශපත් එකන අපි අපි මේ වෙලාවේ අදකින්න ස්භාවිතම කරද මට තෙරුණ දෝදන උතර විඥාන නාමරූප සලා ඇතන තුනේ එතන කැනෙක්ෂන් එක මම හිතන් හිටියේ නිකන් ඇහැයි ඇහැ ඇතුණාට පස්සේ තමයි දැනෙන බව හෙන් දැනෙන බව තියෙන්න ඕනේ කියන එක ආ නෑ. ඇත්තටම ඔය කියන්නේ මෙහෙමනේ. ඇහැ හදා يعني දැනෙන බව නිසා එනවත් එක්ක ඇහැ ඇහැ හදා රූප ඇහැ රූප කියන්නේ ඒක නින්දේදී අපිට නියම දකින්න පුළුවන් ඒ කියන්නේ මොකක්ද? ඒකම තමයි ඉකිලෙකට බැරිච්ච ස්වභාවයක් තියෙනවා. ඒක නිදෙන්නේ නැහැ. රස උනක් දකින්න දැනෙන්න පුළුවන් නින්දක හින්ද හීනෙන්ද? හීනේදී ඉතින් ඇත්තටම මේ අපේ ඒ හැම ඉන්දියම මේ වෙන්න පුළුවන්. ෆන්ක්ෂන් ඔව්. ආ කියන්නේ අපිට අයි ඇදලා නැහැ. හීනේදී ඇත්තටම මානසික සිද්ධියක් නේ තියෙන්නේ. ඔව්. හරි අපි මේව වැඩ කරන්නේ දිව නහය වැඩ කරන්නේ එනකොට අපිට විඳිනවා කියලා අත්දැකීම තියෙනවා බය වෙනවා අනම්මනම් සීන් වෙනවනේ ඒක තමයි වැඩි ඒ කියන්නේ මට මට ඉතින් තමයි කවුරු හරි කල්ලු කරන් ඉන්නවා කියලා. ඔව් නැගිටින්න බෑ. නැගිටින්න බෑ මොනවා කරලා. සාමාන්‍ය මානසික විද්‍යාව පැහැදිලි කරන්න ඇති. එහෙම ඉතින් ඒක ශරීරිකව දැනෙනවා වගේ. ඇහැ රූපයෙන් තමයි ඒ විඥානේ හටගන්නේ. රොතන් ගන්න. හරි. ඒක හැම වෙලේම මේ පැත්තෙන් අපි බලන්නේ. ඔව්. දැන් මේ පරි සමුපාදයේ තියෙන්නේ ඒක නේ අනිත් පැත්ත. ඔව් විඥානින් දැහ තියෙනවා. ඔව්. ඔය ඔක්කොම නිකන් එකපාර ඉග්ගල තියෙන සීන්. එහෙම තමයි තමයි. ඒක නිකන් අර හේතුව කියලා පැනල් දෙක. හේතුව හේතුව. අර හේතුව මේක මේ ඇති කල්ලි මේ වේ ඕ ඒ තමයි ඒක නේද එහෙම මිසක් මේකට හේතු ආරක නෙමෙයි නේ එහෙම තමයි එහෙම තමයි ඔක තේරුම් ගන්න ඕනේ එහෙම තියෙනවා අර ගහයි ගහයි ඒව නැල්ලයි වගේ ඒක තමයි ආ තියෙනකොටම ඒව නැල්ල තියෙනවා නමුත් එකක් හින්ද තමයි අනික ඔක තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා එතන දැන් උදාහරණයකට දැන් ඇහැ රූප හිතින්ද ඇහැ රූප හිතින්ද පේනවා කියන එක ගන්නු හේතු ඵල හරි දැන් පේනවා කියන එකේ ආ ඒ කියන්නේ දැන් පේනවා කියන සිද්ධිය වෙන්න බෑ අර එකක් හරි අඩු වුණොත්. හරිනේ? ඔව් ඒක හරි. හරි. ඒ තුනමත් නෙවෙයි පේනවා කියන එක. හරි. ඒක අමුතුම එකක්. හරි. එනවාට දැන් දැන් වෙන් කරන්නත් බෑනේ දැන් පේනවා කියන සිද්ධියෙන් අපිට මේ මොකක්ද කියන්නේ? කියන්නේ එකක් හරි අඩුනොත් පේනවා කියන සිද්ධිය වෙන්නේ නැහැ. ෂුවර් නේද? මොකද එකක් හරියට මොකද ඒක දැන් ඇහැ උඩ නැත්තම් පේන්නේ නෑනේ ඔව් එකක් හරියන්නේ මොකද ඒක පේනවා කියන සිද්ධිය වෙන්නේ නෑ ඇහැ නැත්තම් එහෙමනේ අපිට උනත් අපි වෙන 100ක හිටියොත් එහෙම අපි එස් අරගෙන ඉන්න උනාට අපිට පේනවා කියන එකක් වෙන්නේ දැන් අනිත් වැඩි තියෙන පේනවා කියන සිද්ධියට වැය වෙලා තියෙනවා අර හේතු ටික. ඇහැ රූප හිත. හරි. ඇ පේනවාගෙන සිද්ධියට දැ පේනවාගෙන සිද්ධි වෙනකොට අරවටික නෑ දැන් ඇත්තරම හැරු දැඟර මේ ඇති කල්ලි මේ වෙන හරි එක මේ ඒතුට තියෙන කොටම නම් පලේ තියන්නේ දැන් පලේ තියනකොට හේතුටික තියෙනවා කියල ගැන්න තේරනද හේතු නැති වෙනවා කියලා හේතු නැහැ කියලා කියන්නත් බෑ කියන්නත් බෑ ඔය නෑ කියන්නත් බෑ මොකද හේතු ඉන්නනේ ඒක අහන්නත් පයිස් පී මොකද ඉම්ප්ලයිස් කියු අනේ මෙහෙම උදාහරණයක් ගන්න කියු ඉම්ප්ලයිස් නැහැ ඔව් දැන් උදාහරණයකට මෙහෙම ගන්නවා දැන් සීනි ඉපැන් හන්ලේ <laughs> <laughs> මේ උදාහරණයක් ගන්න සීනි තේකොළ වතුර උණු වතුර ඉඳ තේක හරි හේතු ඵලේ නමුත් තේක කියන්නේ දැන් තේක හැදෙන්න අර තුනෙන් තුනම නැතුව නමුත් ඒ තුනමත් නෙවෙයි තේක කියන්නේ එකකුත් නෙවෙයි එකකුත් නෙවෙයි හරිද ඒ වුණාට තේ එක ගත්තාම අර අර සීනි කියලා අපිට මොනවත් ගන්නත් බෑ නේ එහෙම එකක් ඔතන මං කිව්වේ ඒ කියන්නේ දැන් පේනවා කියන සිද්ධියේ අපිට වුණාට අපිට අපි මුලින්ම කතා කරපු ඒක තමයි කියන්නේ ඒකට මං කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ඔප්පු වෙනවා තාමත් හරි කොහොමද කියන්නේ පෙනීම සිද්ධිය ඔයා කියන්නේ දැන් රූප තියෙනවා කියලා ඔව් ඒක තමයි කියන්නේ මං අහන්නේ පේනවා කියන සිද්ධි ඵලයනේ හරි හේතු ටික තමයි රූප ඔය දැන් එහෙම එහෙම කියනවා හරි. දැන් ඔය පේනවා කියන සිද්ධිය කොහෙද තියෙන හේතු ටික? ඕ. මං කියන්නේ. අර තේකේ සීනි තේකොලකෝ වගේ ප්‍රශ්නයක් මං අහන්නේ. අවලං මොකක්ද කියලා වෙන් කරන්න බෑ. බෑ වෙන් කරන්න බෑ. ඒ වුණාට අපිට පේන්නේ අපි බලද්දී අපිට රූප තියෙනවා. කෙලින්ම. මොකයි ප්‍රශ්නේ? අපිට පේන්න රූපයක් කෙලින්ම. පේන්නේ හිතට මේ අපිට මම හිතට හරි මොකක් හරි ඇහැට හරි ඔහොමනේ ගන්න ඇහැට රූපයක් පේනවා කියලා නෑ ගන්න කෙලින්ම අර ඔය හේතුඵල සම්බන්ධේ නෑ අපිට ඒ කියන්නේ අපිට ඒක තේරෙන්නේ නෑ කියන්නේ ප්‍රතිපත්ති සම්පාදයට යන්නේ අපි අත්දැකීම දැන් ඔතන ඉඳලා තමයි ප්‍රශ්නේ වැඩ ගන්න කියන්නේ අපිට පේන දෙයක් තියෙනවා මම ඉන්නවා එතකොට මට මේක විඳින්න පුළුවන් ඔක්කොම සිද්ධි ටික වෙනවා මට අර අවිද්‍යාව කැලේ ඉඳගෙන ඔතනට ගෑවෙන හැටි කියන යන්ත අයිඩියාවක් තියෙනවා. මට තේරෙන්නේ අර මේ තාම විඥානයත් එක්ක කොහමද ඔතන අර හේතු ගොඩේ විඥාන නාම රූප දෙක මුලට ඇවිල්ලා ඇස ඊළඟට ආ ඒක මෙහෙම මට මට හිතෙන්නේ දැන් එතන වෙන එක සිද්ධියක් තියෙනවා ඊට පස්සේ තව ඉස්සරහ ඊළඟට වෙන සිද්ධියක් වගේ ආ ඒක හරි ඒක තමයි මම කියන්නේ දැන් එතකොට ඒ වුණාට එහෙම ගත්තොත් එහෙම අපිට උදාහරණයක් අර බල්ලගේ කතාව දැන් බල්ලා වතුරට එළියට බල්ලෙක් කියනවා කියන එක දැන් එතනත් ඕන ඔය තියෙන දැන් තියෙනවනේ ඉතන ගතියක් හරි ඊට පස්සේ ඌ ගොඩරාවෙන් පස්සේ ආයෙ බල්ලෙක් ඉන්නවා කියලා ඊට පස්සේ සිද්ධියක් තියෙනවා මං කියන්නේ එහෙම එකක් දැන් ඌට තව ආයෙ කරන්න පුළුවන් පොස්බිල්ටිකක් ඉතුරු කරන්න විඥානය කියන්න ඥානයන දැනීමක් නමක් කරනේ එතකොට ඔය මුලින්ම කියෙන විඤ්ඥානය දැම්මම මෙහෙම ඉන්නවයි කියන දැනීමක් වෙන්න දෙන ඊට පස්සේ පෙනෙන දැනීම කියන එක වෙනම විදිිය ඥානයක් එකන ඒ දැනීම් ටිකට යන්න අතනින් එකැන් මම මම එකන් මේ මොකක් හරිද මම ඉන්නවා වගේ විඤ්ඥානයක් තියෙනවා ඒක වෙන්න ද මුලින්ම කියෙන විඤ්ඥාන ඒක තම දම බැලුවර සූත්‍රයක තියෙනවා දැනතන විඤ්ඥාන කියන්න වද කියන එක විස්තර කල තියෙනවා මර හයක්ම විස්තර කලා අනේ එතකොට ඉතින් අපිට එහෙම කියන්න තමයි. ඒ කියන්නේ රූප චක්කු විඥාන රූප සෝත විඥාන ඕම ගා. පොඩේනවා අවිද්‍යාව කියන එකත් එතකොට මුලින්ම එන්නේ කොතන කොතනද ඔබ? අවිද්‍යාව කියන එක දැන් කීපේ කියන එක. අතීතේ දැන් අපිට උපදින කොටත් අවිද්‍යා සංකාරය ඉදලා තියෙනවා. මේ මොහොතේ හැමතැනමවත් එනවා. මෙලේම විද්‍යාවෙන් තමයි අපි ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා වගේ යන්නේ. ඒක එහෙම දැන් මෙහෙම ඔය පාර අර වේකියෝ හිතන්න ගියාම හරි අමාරුයි. ඊනිය හිතන්න බෑ ඒක. ඒක මෙහෙම ගන්නත් පුළුවන් නේද? අවිද්‍යාවේ මේ හින්දා තමයි අර වා කියපු එක හිතුනේ එතන අර මම කියන දැනීම වගේ කියලා ගත්තොත් මම කියලා දැනෙනකොටම නාම රූප තියෙනවා. මම කියලා හිතරගන්නකොටම තියෙනවානේ එතකොට ඒතම බල්ල බල්ල කියලා හිතනවාගේ ඒ වගේ තම බල්ලෙක් කර වට ඒ දැනීම තමයි එතන ඔබ්ෆයි කරන්න ඔව දැතන නාම රූපය කියන්නේ මර එල්ලිය තියෙන රූපේ තම හරි අපිට තියෙන එලි රූපේ හරි අර එලිය බල්ල වගේ නාම රූපය කියන්නේ එහෙම එහෙම බල්ලවත් දකින්න අපිට ආයතනයක් ඕන සලායතනක එතකොට එහෙම ගත්තත් එතන පොඩි ඌ අනුව සැප දුක් වෙනවා තරහා යනවා ඒ වගේ ධර්ම සීට් නම් මෙතන තියෙනවා. මොකද ආනන්ද හාමුදුරුවෝ කියන එක වෙලාවක බුදුහාමුදුරනේ පටිච්ච සම්පදාය පොඩි දෙයක් ඕවා කියන්නේ මං කියනවා. ආනන්ද හාමුදුරුවෝ මේක නිකන් තේරෙනවා වගේ නේ හරි සපලයි වගේ නේ. සපලයි වගේ කියලා කියනවා. නෑ පොඩ්ඩක් එහෙම කියන්න එපා කියන. එහෙම කියන්න එපා කියන. මේ දැන් නම් මචං මම මේ අයියලා ගෙදර ඉන්නේ බඩ හදිස්සියද වැඩ. ඒක තමයි කියනවා මේ අර සරිත් හාමුදුරුවෝ කියනවානේ මේ පටිසම්පාදයේ දැක්කොම ධර්මය දැක්ක වෙනවා කියන්නේ. යෝ පටිසම්පාදං පස්සති සෝමං පස්සති සෝ ධම්මං පස්සති. කියන බුදුහාමුදුරු දැක්කා කියලා කියනවනේ ධම්ම ධර්මය දැක්කා. ඒ වගේම එකක් කියනවා ඒක තැනක. ඒ කියන්නේ ඒක තමයි ඉතින් අර කියන්නේ. සිද්ධිය. කොහොම හරි දැන් ඔය අරක දාන්න බැරිද අපිට නිකන් අර දැන් අර වතුර වතුරේ බල්ලා කතාවට අපිට අවිද්‍යාව තියෙන හින්දා අපි හිතනවා වැරදිද හරි වැරදිද හිතනවා හිතලා අපි ගන්නවා මේ වතුරේ බල්ලෙක් ඉන්නවා තව එකෙක් ඉන්නවා ඇතුලේ කියලා හරි අවිද්‍යාවත සංඛාරා සංඛාර හින්දා අපි දැනගන්න බල්ලෙක් ඉන්නවා කියලා ඇතුලේ හරි එතකොට ඒ දැන ගැනීම තියෙන හින්දා නෑ ඒ පැත්ත නෑ මම ඒ පැත්තට ඒ පැත්තට ගත්තොත් හරි මට හිතෙන විදිහට ඒක එතන තේරුමක් තියෙනවා මන අපි දැන් ඔතන තම තවතර මගේ ගන්න නැති ගොඩක් දුරට මගේ ඔය දැන් ඔතන මේ අවුල වෙලා තියෙන්නේ ගැට ගහලා තියෙන්නේ අර නාම රූප විඥාන විඥාන නාම රූප කියන අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍යය. එතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් රහතන් වහන්සේ නාම රූප කපනවා කියලා කියනනම් කපා හරිනවා කියලා කියනනම් ඒක අර පටලවන එක අපි හැම වෙලේම ගැට ගහන්නේ හරි මොකද මොකද මොකද නාම රූප ගැට ගහනවා කියලා එකක් වෙනවා කියන්නේ නාම රූප නාම රූපම කප ගැට ගහනවා නාමයේ රූපේ වෙන් කරනවා කියලා කියනවා රහතන් වහන්සේ නාමයේ නාමයේ ගෙනවා නාම කියන්නේ චිත්ත චෛතසික සිතුලි ගතිය හිතේ ස්වභාවය හිතන ගතියනේ ඔබ කියන්නේ රූපය ගැන අපිට රූප ගැන අපි හිතන තම නාම රූප කියන්නේ අපි අපිට ඕක පැටලලා තියෙන හැම වෙලේම. අයිය අපේ මේ අර මට ඔබර පාරිභාෂික වචන මාල් හත් දෙනාගේ ඔයහත් ඒකෙත් <laughs> විස්තර කරන්න ඒක දන්න විදිහට කියන්නේ ඒක තමයි ඒක කියන්නේ මේ යෝ ඔයා තේරුම් මොනවද ඒක එහෙම කියනවා කියනවා මම දන්නේ නැහැ මම එවන්න මම එහෙම විඤ්ඤාණ නාම රූප පැටලෙවිල්ල ගැන බලද්දී එකක් දැන් මේක තේරුම් මේක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා ඊට පස්සේ මේක දකිනවා කියන එක අපි ජීවිතෙන් අත් දකින්න ඕනේ ගන්න. ඔක තේරුම් ගන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. <laughs> එහෙම එකක් තියෙනවා. දැන් නොදැන කරන්නත් බෑ ඒක. යා අර ඒක බෑර විඤ්ඤාණේ නාම රූප අර දෙපැත්තට යන එකත් හැබැයි අර විදිහට ගත්තොත් හිතා ගන්න පුළුවන් මොකද දැන් අපි මම මම කියලා දැනීමක් තියෙනවා කියලා ගන්නකොටම ඒකෙන් රූප එනවා අනිත් පැත්තට රූපයක් තියෙනවා අන්න තියෙනවා කියලා ගන්නකොට මම කියලා අර කියන්නේ අර පුරාණ කර්මයෙන් තියෙන එකට අපි මම මගේ කියලා හිතනවා ඒකලා ඒක තමයි යට වෙනවා ඒ වගේ ගන්න තියෙන්නේ ඒ කියන්නේ අර බල්ලෙක් ඉන්නවා කියලා හිතලා ඒ බල්ලා තමන්ම හදාගත්ත බල්ලට තමන් <laughs> රවටෙනවා කියන්නේ ඒ සයිකල් එකේ තියෙන කතාවක් තේරෙන්නේ. තාම හදාගත්තු අය. ඔව් ඒක ඇතෙක් ඇතෙක් නේ. ඇත නෑ සිංහ වියක්. ඇතෙක් ඉස්සරහට දුවන් යනවා වගේ නේ. ආ ඔය අර අර ලංකාවේ වෙච්ච නීති. ඔව්. ඒක තමයි ඔකට අර හොඳ උදාහරණයක් තියෙනවා. නිකන් උපමා කතාවක් වගේ මේ අට ගොඩක් සතෙක්ගේ අට ගොඩක් තියෙනවද? තුන් දිනක් යනකොට කැලේ තුන් දිනක් යනකොට යාග්‍රේක්ගේ අට ගොඩක් තියෙනවා. නිකන් ඒක නිකන් උපමා කතාවක්. පළවෙනි කෙනා කියන මට මේ අට ගොඩ ඇයට සැකිල්ලක් කරන්න පුළන්ගේ එයා කියනවල් මට පුළුවන් පන මස් දෙන්න සතෙක් වගේ හදන්න තුන්ගිනය කියෙන මට පණ දෙන්න පුලන් ඉටස මියටරට පණ දුන්නවා අරොත් තුන් දෙනම කාල්ද මගේ එකක් පින්නේ කිය තමම්ම අදාගත්තකට තමම ඇටයි නො සෙන්ගතා ඒගේ ඇති නමුදුර හත්තලාගේ හිතන් ඉන්න ලංකාවකට පෝලෝ 30000ක් ඉන්න. පෝලෝ 10000ක්. නෑ. ඉස්සරහ ආඳුර ඒ කියන්නේ හොඳට ධර්මය දන්න ඒ කියන්නේ එහෙම ආඳුරනේ. එයාට ගෝලියොත් ගොඩාක් ඉන්න මේ රාතන් වහන්සේලා ගොඩක් ඉන්නේ. රාතන් වහන්සේලා ඉන්න ගෝලියෝ. සමහර එයා ගෝල හාමුදුරුවෝ රහත් වෙලා තියෙනවා. එයා හිතන් ඉන්නේ තේ හාමුදුරුවෝ රහත් වෙලා කියලා තමයි හාමුදුරුවෝ හිතන් ඉන්නේ. මේ කොහොමද ගෝල? ඔව් ලංකාවේ. ලංකාවේ අතීතයේ අනුරාධපුරේ ඒ හාමුදුර ගෝල හාමුදුර කොමරි දැනගන්න මේ මේ මේ හාමුදුර රහත් වෙලා නැහැ කියලා. කොහොමරි මේ ඊට පස්සේ ඒක මෙයා මුදෝගෙන ඒ දෘෂ්ටිය මුදෝගන්න අරමුණෙන් මේ අහනවා නිකන් ප්‍රශ්න අහනවා ඔබ වහන්සේට පුළුවන්ද නිකන් තියෙන ධාන ශක්තිය වලින් මේ වලින් එක එක රූපමවන්න පුළුවන්ද? ඔය අභි කියනවනේ කියනවනේ යට තියෙන පොඩිපොඩි සත්තු සත්තු මාවනවා අද පුළුවන් ඇතෙක්ම ඇතෙක්ම වන්න පුළුවන්ද කියලා හම ඉන්නවා නිකන් අර දරුණු ඇතෙක් දරුණු ඇතෙක් මවන අපෝ පුළුවන් සුදු දෙයක් කියලා වගේ <laughs> දරුණු ඇතෙක් මවන දැන් ඇතා එන දරුණු එන මේ එනවා මේ පැත්තට එනවා ආමුදුරු දිහාට නේ තවම මව්පු ඇතා ඇතා දැකලා බය වෙනවා ඇතකට ක්ලික් බයලා එතකොට මොකක් කරේ කියනවා කියන්නේ සුරුපටෙන් අල්ල ගන්නවා සුරුපටෙන් අල්ලලා කරේ දුවන්න හදනවා තමන් <laughs> මවපු ඇතාට බය වෙලා දුවන්න හදනවා ඊට පස්සේ තමයි දැනගන්නේ දැන් එහෙම වෙන්න බෑනේ රහත් <laughs> එතකොට එයාටම තේරෙනවා ආ මම රහත් වෙලා ගිහලා ඉතින් හිටියට මම <laughs> රහත් වෙලා නැහැ කියලා ඊට පස්සේ පස්සේ යනවා ගිහලා කැලේ භාවනා කරන්න යනවා දවස් 7කින් විතර රහත් වෙලා ඉන්නම් කියලා අවුරුදු ගාණක් යනකොට ගෝලියත් රහත් වෙනවා 30000 ඉතින් පොඩි සීන් එකක් කියලා හිතලා යනවා දැන් ඉතුරු ටික අවුරුදු ගාණක් ටුට්ටා මිස් වෙලා තියෙන්නේ කියලා කියලා එනවා අරියන්නව නැහැ. ඊට පස්සේ අඬනවා බැරිම තැන. ඊට පස්සේ ඒක ගහගෙන ඉන්න දෙවි කෙනෙකුත් අඬනවලු. ආවුරාල්ද නයි මේ අඬන්නේ මේ නෑ මම මේ රාහත් මේ අඬලා රාහත් වෙන්න කියලා හිතාගෙන මේ ආත්ම ආත්ම ඒක නඬලා හරියන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒකෙම නිකන් කලකිරලා වගේ ටික කාලෙකින් රාහත් වෙනවා. අටුවා කතාව. හැම කෙනෙක්ම රාහත් වෙන්න ඉතර කියන්නේ හොඳටම ධර්මය ඉගෙන දැනගත්තා කියලා එයාගේ අහපු ධර්මය අහලා රහත් වෙච්ච අය පවා ඉන්නේ කෙනේ ඊපස්සේ මා ඒවා ඒවා මවන්න පුළුවන් අර මේ ගැන ඉතින් ගොඩක් හිතක් දියුණු කරලා තියෙනවනේ ඉතින් දියුණු කරලා තියෙන ඒක තමන් මවපු රූපෙටම බය වෙනවා කියන්නේ ඉතින් අර ඉතින් තමන් මවාගත්ත දේ <laughs> තමයි ඉතින් බුදුහාමුදුරගේ ආනන්ද හාමුදුරුවෝ කියන වෙලාවේ ඒ හාමුදුරුවෝ කෙනෙක් ඔය වගේ දෙයාන තියෙන එකනේ යනවලු මොනේ වතුරේ හරහට මේ වතුරේ යද්දී මේ අන්න බලන්න කොච්චර හොඳද කියලා ආනන්ද හඳුනගෙන ඉතින් ඔය මේ එහා පැත්තට යන්න කීයක් සල්ලි ගන්නවද ඊළඟ සිලින් අටක්ද ඉතින් සිලින් සිලින් කරට නේ ඉතින් ඔය වැඩේ ඉතින් තියනවාද කියලා ඉතින් පල්ලෙහාට දාලා තමයි ඉතින් කතා කරන්නේ නෑ නෑනිකාර ඔය ඉදි ප්‍රතිහාර කියනේවා ඉතින් අර එච්චර ගණන් හඳුරු එච්චර එක ලොකු මෑ ගන්න ඉතින් ආදුරු කෙනෙක් ඒ විදිහට යනවලු ඉදිරි ප්‍රතිහාර වලින් යනවලු මේ ගඟෙන් එතර වෙනවලු ගඟේ. මේ අපිත් එහෙම කරමු කියලා දුහාඳුරන්ට කියලා දෙනවා දැන් ආඳුරු. කිල්තන මේ ගඟේ තොටිය ගියක් ගන්නවා. තොටිය ගිය ගන්න අඩ මස්සයි. අඩ මස්ස අඩ මස්සයි ගොම ඉතින් එහෙනම් යාගේ ප්‍රතිහාර වල වටිනාකම අඩ මස්සයි. කියලා <laughs> අඩ මස්සේ කරන්න බුණා වැඩක් නිකන් කරලා දිනවා ප්‍රතිහාරයේ ඉතින්. ප්‍රතිහාරය අනික් කට්ටිය දැන් මුගලන් හාමුදුරුවෝ ප්‍රතිහාරය වෙන්නලා කට්ටිය බුදුන් සරණ යවලා හැමම කරේ කියනවා ඉතින්. ඒ ප්‍රතිහාර වල කියන්නේ එහෙම එකට පාවිච්චි කරන එකේ ලොකු මරණය තියෙන පුළුවන් නමුත් ප්‍රතිහාරය ඉතින් කංගෙන් එතරට පාවිච්චි කරනවා කියන එක ඒකේ වටිනාකමක් නැහැ කියලා කියන්නේ. අනිත් එක තමයි මේ දැන් අර කාමයට උදාහරණ ටික බලන්න මුටියා. අර බලු බලු පැටියෙක් මස් කට්ටක් කනවා වගේ කියලා කියනවා. ආ. තමන්ගේම ලේ ටික උන් ඇඟලේ රස කරගල මස් කට්ටාවද්දී ඌට උකට ලේ රහ එනවනේ. හිතන්නේ මස් කට්ටි ලේ රහ කියලා. ඒකම දිගටම කනවා. තමන්ගේම රහයි. ඌ දන්නේ මේ මස් කට්ටේ. කවුද? නෑ අර උපමාවක් කියනවා මේ කාමයට උපමාවක් කියනවා මේ මස්ලේ නැති අතවල ගන්නේ කියන්නේ. ආ අන්න එහෙමත් තියෙනවානේ. තව තියෙනවා හීනයක් වගේ කියනවා. තව කුෂ්ඨයක් කනවා වගේ. කුෂ්ඨයක් කනකොට ඒ වෙලාවට සමීපයි. <laughs> ඊට පස්සේ එනවා හොඳ ඒකයි. ඒකයි. ඒක උඩ උපමාන දෙලා තියෙනවා. ප්‍රශ්න හැම ඇතියට සාකච්ඡා වෙන මාර්ග වෙන වෙන පැතිවලට යන්න තියෙන ඒවා දැන් අපි මේ අත්දැකීම් පටිසමුපාදය කතා කරන්න පටන් ගත්තේ මතක දවස් කතා කරේ නියම් අපි සලායතන වලින් අපි හඳුනගන්න දේවල් අත්විඳිනවා මිසක් ඇත්තටම එළියේ තියෙන දෙයක් අත්විඳින්න බෑ කියන එක ගැන තමයි කතා කරේ. දැන් ඔය අනිත් එක තමයි අංග 12 කිසිම එකක් නැහැ නිකන් භෞතික දෙයක්. පටිච්චසමුප්පාදේ අංග 12 පට මැටීරියල් දෙයක් නෑ. සම්පූර්ණ නිකන් මානසික සිද්ධියක් තියෙනවා. තමයි භෞතිකවාදී ශිෂ්‍ය. පොඩ්ඩක් එහෙම නේ මං කියන්නේ මම කියන්නේ සාමාන්‍ය කෙනෙක් ඔබ්සර්වේෂන් එක. අපිට නිකන් හැම වෙලේම භෞතික හැම වෙලේම සම්බන්ධයි නේ මේක. නමුත් මේ සිද්ධිය එහෙම ගන්නෑ. ඒකයි කියන්නේ. හිතන්න පොයින්ට ඇතින රූප රූප සම්බන්ධන්නේ නාමත් එක් නාම රූප කියල කියන්නේ නාමික රූපයක් වගෙන අපිට බාහිර රූපයක් වුණාට ඒක ඇත්තටම එහෙමද කියලා හිතන්න කෙන අපි හිටියත් නැදත් රූප තියෙනවනේ දැන් ඔය අර අර න්‍යායට අනුව එහෙම කියන්න බෑනේ මේ ඇති කල්ලි මේ පේනකොට විතරයි නා රූප තියෙන්නේ මේ අවස්ථාවේ තියනවද කියලා දැකයි. අර විදිහට බැලුවොත්. පික්සල් කියන නෙගටිව් මැටර් කියලා. ඒ කියන්නේ ඒ ඔක්කොම මැටර් එකතු කරලා බිඳුවට සමාන වෙනවා. ඒ වගේ. ඒක තමයි අර අයින්ස්ටයින් ගේ අර කතාව අපි කතා කරේ නේද? හඳ හඳ තියනවද කියලා. අර කෝපන්හේගන් එකේදී. කියවනේ අවදිනවනේ කතාව. නෑ ටිකක් අවදි. ඒ වගේ ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා ෆිසික්ස් එකත් මේක අහු වෙන්නේ නණ්ඩ කියන්න විදිහක් නැහැ නේද එතනට එතනට ඇවිල්ලා හිර වෙලා තියෙනවා හරි ඔව් දැන් උනාට දැන් උන්ට හිතාගන්න සම්බන්ධ වෙච්ච ගමන් සිද්ධියට ඔබ්සර්වර් සම්බන්ධ වෙලා දැන් ඉන්නේ එතන එතන හිර වෙලා ඉන්නේ මේ සයන්ස් ඔය කොම්පැනේගන් ඉන්ටර්ප්‍රිටේෂන් කියන්නේ ඒක ඇත්තටම අරු අර බෝ කියන විදිහ ටිකක් දක්ෂ වන සිංහටයක් හිතනවා ඒක තම අර කියන් මේ අපි ඔබ්සව ඉන්නකොට විතරයි මේක තියෙන කියලා කතාවක් කිය ඒත් මිනිහත් ඉතින් අර ආත්මවාදය ඇතුළ ඉන්නේ පටිසමුපාද කතාවක් දන්න ඇති ඒ ඒකට උත්තරයක් හොයනවා සයන්සල දැන් තියෙන රෙල්ම එක ඇතුළේ ඒ හොයාගන්න බැරිහින් තමයි ෆිසික්ස්වල එතනින් හට ඩිවලොප්මන්ට නැත්තේ ඔබ්සව අනු මත එක්ස්පෙරිමෙන්ට් එක රිසල්ට් එක ඒක මේ තීරණය ගත්තයින් පස්සේ මේ ඒක ඔක්කොම නික තේරුම තියෙනවනේ 30 40 ගණන් වල කියපුවා ටිකම තමයි තියෙන්නේ තාම 40 ගණන් වල ඒ තමයි දැන් ලොකුම තියෙන්නේ ඊටු ටික එක්ස්පෙරිමන්ටල් ෆිසික්ස් තමයි දෙන්නේ එක්ස්පෙරිමන්ට් කර කර අන්න මේ මෙහෙම අංශුවක් හොයාගත්තා ඒ වගේ කියනවා මිසක් ඒ තියරිටිකල් එක්ස්ප්ලනේෂන් එකක් දී ගන්න බැරි වෙලා තියෙන්නේ ඔබ්සර්ව් සම්බන්ධයෙන් පස්සේ දැන් තමයි ඔක්සව හම්බෙලා තින්නේ. ඒ කියන්නේ අනිත් මොනමකුත් නැහැ. ඒ නිකන් නිර්වේක්ෂව ඉදිරියට ආරම්භ කරනවා. අපි කියන්නේ නිකන් ඔබ්ජෙක්ටිව් විදියට දෙයක් මනිනවා. උදාහරණයක් ටෙම්පරේචර් එක මනිනවා. අපි හරි රසදිය ඕම යනකොට මේක මොකක් කර රැහැකියක් හදලා රීඩ් <laughs> කරනවා. නමුත් ඒක ඇත්තම තත්ත්වය නෙමෙයි. ඒ වගේ නා ගොඩකින් තමයි දවස්වල කාපු වලියව මතක තියාගන්න පාඩම් කරන්න දැන් ඉතින් දැන් කාලේ කියන එක බලන්න කාලේ කියන එක දැන් නිර්වේක්ෂී දෙන්න ගන්න කාලේ කියන රාශියක් මේක සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා මෙතන සිද්ධිය ඔව් කොහොමද කාලේ පනවන්නේ කියලා වේදනාව කියලා බෙදාගෙන ඉන්නවා. ඒක කල් ගාන බෝසා. ඒක කන කොට දැනෙන්නේ නැහැ වගේ හිතියා කියනවා. ඔව්. එතකොට දැන් අපි දැන් අපි දැන් කකුල හිදෙනවා දිගටම. එතකොට මට දැනෙන එක අර විදියට බැලුවොත් මට තේරෙන්නේ නැතුව ඉන්න ඕනේ. ඔයාට දැන් වේදනාවක් දැනෙන්නේ. හරිද? ඒ වුණාට මේ අපිට ප්‍රශ්න ලා දෙන්නේ අපේ ඇඟේ රෙදිල්ලක් කියලා නෙමෙයි. මට මේ කකුල වේදනාවක් එනවා කියලා නෙමෙයි. අපිට අපිට වේදනාව දෙකයි කියන්නේ. ඔව් ඒකයි. මානසික දැන් ශාරීරික වේදනාවක් තියෙනවා. නමුත් ඒක උඩින් අපිට මානසිකව මේ මගේ කකුලට මට රිදෙනවා කියලා වගේ එහෙමනේ හිතෙන්නේ. දැන් උනාට දැන් රහතන් වහන්සේ කෙනෙකුට ඔක වේදනාව આવොත් එහෙම වේදනාවක් තමයි. වේදනාව කියන එක තියෙනවා. නමුත් ඒකෙන් දුකක් විඳින්නේ නැහැ කියන්නේ. ඒක නිකන් ඒක දිහා කියන්නේ ඒක කියන්නේ මට මගේ කකුල රිදෙනවා කියලා එකක් නැහැ එතන. එහෙම එකක් නැහැ. අපිට තියෙනවනේ ඒක කෙලින්ම. අපිට රහතන් වහන්සේ වේදනාවක් විඳිනවා කියන්නේ ඒක දැනෙනවා කියන එක තියෙනවා. දැනීම කියන එක දැනෙනවා කියන එක එයා දී කපල් වෙලා වගේ තියෙනවා. කර්ම ඵල විඳිනවනේ තාම ඇහැර මේ ආයතන හරියට දැන් එයා නැවත ඒව කරගන්නේ නැහැ නේද? කර්ම කරන්නේ නැහැ කියන්නේ. ඒ ඒ කර්ම ඵල වලට හරියන්නේ එයාට වේදනාවක් හම්බ වෙනවා. ඉතින් එහෙම නමුත් මේ ඒක හින්දා නැවත ආයෙ අලුතෙන් හදාගෙන අම්බෝ මට රිදෙනවා මෙහෙමයි කියලා ආයි ඉතින් දෙයක් නැහැ. ඊට පස්සේ අර දෙකක් සෝපදිශේෂ නිබ්බාන ඒක ඉදිරින් දිහා යන්නේ හැබැයි යම් වේදනාවක් තියෙනවා ඔව් වේදනාවක් තියෙනවා නමුත් ඒක මගේ නේද ඒ මගේ ඒ මගේ මගේද ඔව් ඒ කාගේ ඒ කාගේවත් නෙවෙයි ඒ වේදනාවක් කියලා දකින්න දැන් මගේ නෙවෙයි කියලා අපිට ඒකට කිසිම බැඳියෝ කිසිම මේකක් නැහැ කනෙක්ෂන් එකක් නැහැ ඒක රිකෙන්නේ නැහැ නේද? ඒක මගේ නේතුව බාහිර හරි මම අනික අය රිදෙන එකේ වැඩි කුරුකම නැතින මානසික මානසික ප්‍රශ්නයද? වේදනාව කියන රිදෙනවා කියන එක නෙමෙයි මේ මෙතන වේදනාව කියන්නේ. ඒක නේද? සැප දුක් දෙකම නේ ඔව්. සියලු වේදනාව කියන්නේ මානසික සම්පූර්ණ ගොඩ උදාහරණ ගොඩ එන වේදනාව අනේ ඇත්තටම මේ ඕ වේදනාව කියන එක ප්‍රැක්ටිකලි දාන්න පුළුවන් එකක් ඔන්න වටිනවා ඉගෙන ගන්න. වේදනාව කියන එක ස්පර්ශයෙන් ඉඳ වේදනාව කියන්නේ නිකන් අපිට එන දෙයක්. අපිට වේදනාවල් එන්නේ බාහිර දේවල් වලින්. නමුත් බුදුහාමුදුරු කියන්නේ ස්පර්ශයෙන් ඉඳ. ස්පර්ශය කියලා කියන්නේ කය රූපය විඥානය කියලා ඒ මානසික දේ ස්පර්ශ කියන එක ටයිප්ස් එක. නැතිව ඉන්නද? ඔක අඩුවට ගන්න පුළුවන් ඇත්තටම. ඔය කියන විදිහට තේරුන්නේ නැහැ වගේ යන්නේ. ඒ කියන්නේ දැන් ඒ රිදෙනවා කියන එක නෙමෙයි කොහොම වේදනාව එදන අත්කම්බරි රිදෙනවා කියන එක මානසිකයි කියලා කියන්නේ ඇයි කියලා. ඔව්. රිදෙනවා කියන එක අපිට දැනෙන්නේ. රිදෙනවා කියන්නේ මේ ඔතන දැන් වා දැන් ඒක පරිස්සමෙන් කියන්න දැන් අපි දන්නවා කියන එක අපිට දැනන හින්දා හිතනවා කියන එක දැන් වේදනාව අපි කතා සම්බන්ධ අපි දෙක තුනේ කතා කරු ඔක්කොම කනෙක්ටඩ් ඔක කියන්නේ කටුක වේදනාවක් කියනවා කියනවා හරි කටුක වේදනාවක් කියන්නේ සුඛ වේදනා දුක්ඛ දුක දුක් වේදනා දුක් වේදනා කියන්නේ කය සම්බන්ධ දෙක එතකොට දැන් අපිට වැඩේ තියෙන්නේ හැම වෙලේම ඔක අපිට මොකක් හරි බාහිර දෙයකින් තමයි අපිට වේදනාවල් එන්නේ මට එන්නේ මට කියලා හිතෙන්නේ හරි නමුත් ওই වේදනාව කියන එක ඇත්ත දැක්කොත් මොහොතකට හරි දැක්කොත් එහෙම ඔය මම කතන්දරේ බාහිර කතන්දරේ නැති වෙන්න ඕන. එහෙම නැති වෙන ඉදී බලන්නත් පුළුවන්. හරි එහෙම වුණොත් එහෙම අර මානසික වෙන දුකක් නෑ ඒක ඇත්තට. එහෙම වේදනානුපසනාව කියන්නේ ඒකයි. කෙලින්. මම බලන්න කියලා කියනවා. වේදනාවක් ඒ කියන්නේ ඇත්තටම වේදනාවට නෑ අයිතිකාරය නැති විදිහට බලනවා වගේ වැඩක්. ඔව් ඒ කියන්නේ නිකන් අර කර්ම ඵලයෙන්ද ඇතිවෙච්ච ශරීරයට යම් වේදනාවක් යමක් වුණා. ඒ කියන්නේ වේදනාව වචන පාවිච්චි කරනවා හොඳ නෑ. ඔව් ඒක වේදනාවක් යමක් වුණා. ඒකට ඒකට දැන් අපි ওই වේදනාවෙන් පාවිච්චි කරන්නේ අපි ඉන්න කලින් අපි නොලෙජ් එකක් දාන නක් ගාලා වේදනාව ආපු ගමන් ආ මේ මේ කකුලම තමයි කියලා පරණ අත්දැකීමක් දාලා පරණ ඇත වෙනම පැරඩයිම් එක දීන සිීන්න මාන්තයට කකුලට මොක්කර වැදරුත් මොකද වෙන්න කියෙන හරි අමාර ගන්න හෝද යන්න කොමද කියෙනකරේ කියන්න බෑ තන ඇතරම අප ගන්න පුලන දැනීමත් තියෙනවා දැනීම ඒ දැනීම පරණ කර්මවල ප්‍රතිඵලය විදිහට දැනීමක් ඇතිවෙනවා හැබැයි ඒකට මෙහෙමයි ආ මගේ අතට රිදුනා මගේ කකුලට රිදුනා ඒකත් එහෙම සම්බන්ධයක් නැහැ ඒක ඉතින් අර හරියට එක්ස්ප්ලেইন කරන්නත් බෑ එක්ස්ප්ලেইন කරලා තේරෙන්නෙත් නෑ <laughs> ඒක ඉතින් මට මේ ටික මෙහෙම මතක තියෙන දැන් ඔන්න මේව කතා කරනකොට හොඳට තේරෙනවා ආයෙත් දැන් ඉදිරි ගියාට පස්සේ මතක නෑ ඔව් අර එහෙම තමයි එහෙම තමයි එහෙම තමයි ඒක එහෙම වෙන්න එහෙම වුණා නම් ඉතින් ඒක අපිට පුරුදු දැන් ඒ මොකද අපි ඔය විදියට විරුද්ධ විදියට හැම මොහොතක්ම ගත කරද්දී පොඩි විනාඩි ගානක් ඒ විදිහට මේව කරලා වෙන එක ඒක ඉතින් පුළුවන් තරම් නැවත නැවත අරන් ගෙදර ගියාම කතා කරා කිය මතකත් නැහැ නෑ ඒක නෑ මොකද අපි අපේ <laughs> අපේ ජීවිත කාලය විතර නෙමෙයි ජීවිත කාලේ පුරාම එක විදිහකට හිතලා ආ ආ පුරාම එක විදිහට මේව කළ කළ කළ කළ පොඩි සල්ප අපි සමහරට මීට වැඩිය ලොකු සාකච්ඡාවල ඉඳලා තියෙන්නේ වෙන කාටද ගැඹුරු විදියට සාකච්ඡා කරලා නෑ රෝහින් තමයි තමයි අපිට ඉතින් අපි ගන්න පුරුදු කරන්න පුරුදු කරන්න පුරුදු කරන්න තමයි මම හිතන්නේ දැන් ඔය වේදනාව ගැන කියපු විදියට තමයි හැම දෙයකම සිද්ධ වෙන්නේ. අයින් රූපයක් බැලුවත් ඒකම තමයි. රූපයක් බලද්දී අපිට අපි අතින් දා ගන්නවා වාහන රූපෙකුයි ඇහැකුයි. කොටින්ම. හරි. <laughs> ඔතන තමයි ප්‍රශ්නේ පටන් ගන්න. දැන් අපි පේන දේ ඇහැ මොකද්ද කියන්නකො? කොහෙද නැහැ. අපි ඇහැ දැකලා තියෙනවද? තියෙන සිද්ධියට යට වෙලා තියෙන ඇහැ කියන එක. අපි උනට ඇහැ උපන්දාන ඉල්ල ඇහක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවනේ. හැම නිදාගෙන හුට්ටවල නැගිට්ටාම තියෙනවා කියලා කියනවා. නෑ ඇහැ කියන එක සිද්ධ වෙන්නේ හැම වෙලේම ක්‍රියාවක් විදියට. මේ නිකන් පේන සිද්ධිය. ඇහැ අනිදස්සන ඔව් ඇහැ දකින්න බෑ කියලා කියනවා. ඇහැ කලින් පෙර නොතිවි මහටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනවා. ඇහැ කියන එක. ඒත් අපිට පේන්නේ නැහැ. ඒක බලන්න ඕන. අපිට උපන්දානලා තියෙන ඇහක් තියෙන්නේ. නමුත් ඇහැ කියන එක පටිච්චසමුප්පන්නයි කියනවා. අනිත්‍යයි කියනවා. හැම වචනයකින්ම විස්තර කරනවා. පෙර නොතිවි මහටගෙන ඉතුරු නැතුව නැතිනවා කියන එක. එතකොට එහෙමනම් ඉතින් රූපත් එහෙම තමයි. දුක ගැනත් එහෙම කියනවනේ මොකද අර කවුද අර දුවගෙන ඇවිල්ලා අහන්නේ? කාහි. කාහි නෙමෙයි. අර මෙයාගේ යාළුවා අනිතිලි යාළුවා යාළුවා. එයාගේ යාළුවෙක් ඉන්න කොහමද මන්නේ නම් මතක නෑ. එයා නිගණ්ඨනාත පුත්තගේ ගෝලේ ගෝලේ අවුරුදු 40ක්ද කොහෙද 30ක්ද කොහොමද මන්ද? එමෙම නිගණ්ඨනාත පුත්‍රයා කරන්නේ අනේ වෙනසිරතුමා තෙල් පාරක් දාලා නෑ නෑ නෑ අවුරුදු 30ක් මම හරි හරි 40ක් වෙනවා මොකුත් කියන්නේ බුදුහාමුදුර කියන්නේ දන්නවා එහෙම ඉන්නවා මෙයා අනේ වෙනසිර බුදුහාමුදුරන්ගේ මේ පස්තාගේ කියලා දානවා බස් කි දන්නා උනාට එයා එයාගේ තමයි අවුරුදු 30ට පස්සේ ඇවිල්ලා අනේ වෙනසිරතුමා අහනවා හරි දැන් ඔයා අවුරුදු 30ක් කියන්නේ මම බුදුහාමුදුරේ සරණ ගිහිල්ලා ඉන්නවා එහෙම මේ දායකයෙක් වෙලා ඉන්නවා මොකද්ද වට අවුරුදු 30ක් කරලා මොකද්ද ලැබුණේ කියලා. ලැබුණේ කියලා අහුවාම මේ කියනවා මෙහා මට එයා ධාන උපදවා මට ඕනාකට මේ ධාන පටන් ධානය සම්වාදින්න පුළුවන්. එහෙනම් පුළුවන් මට එහෙම කියලා තියා කියනවා එයා දබාගත්තු දේවල්. අනේ පිළිතුරුවා. අනේ පිළිතුරුවා කියනවා. ඊට පස්සේ අහනවා හරි දැන් ඔයා නිකන් අතොත්තගේ අවුරුදු 30ක් කියලා ඉන්න මොනවද වට ලැබුණේ? මට ඉතින් අර මොන්න විල් කලබයි මේ මේ නිර්වතය විතරයි ලැබුණේ කිව්වා. වෙන ලැබිච්ච දෙයක් නැහැ කියලා. එහෙනම් මේ කියන බුදුහාමුදුරුවෝ හම්බෙලා කතා කරලා බලන්න කියලා වගේ කියනවා. ඉතින් ගිහිල්ලා මම යනකොට පිළු ටිකා වඩිනවා. හරි දානේ වලට වෙලා හරි ඒ වගේ වෙලා. එතකොට මේ කියනවා මේ කියනවා මේ දුක යන මට පොඩි ප්‍රශ්න වගේ අහන්න තියෙනවා මොන හරි කියලා කියනවා. ඒ වගේම මේ කියනවා මේ මේ දාන වර්ධන පස්සේ කියන හොගල අස්සේ අහන්න කියනවා දැන් මම දැන් හිතා පොඩ්ඩක් අහනකොම කියලා ඉවරලා අවසානයේ අහනවා අනේ මේ දුක විසින දුක කියන්නේ තමන් ඇති කරගත්ත දෙයක්ද කියලා අහනවා අනුන් කරපු නැහැ කියනවා අනුන් කරපු දෙයක්ද කියනවා නැහැ කියනවා තමන් අනුන් එකතු වෙලා නැහැ කියනවා දුක කියලා ගන්න නැද්ද කියලා දුක ඉබේ හටගත්ත එකද ඉබේ හටගත්ත එකද කියලා ඊට පස්සේ නැහැ මේකුත් නැහැ කියලා තමනුත් නැහැ අනුනුත් නැහැ අතරා කියලා එහෙනම් දන්නේ නැද්ද කියලා අහනවා. මම හොඳට දන්නවා කියලා. <laughs> දුක හේතු ප්‍රත්‍යයයි. ඒවා දුකට සම් දුක දුක ඇතිවීමට හේතු ඇති වෙනකොට දුක ඇති වෙනවා. හේතු නැති වෙනකොට ඇති වෙනවා කියලා ඊට පස්සේ කියනවා ජත්වාසත් ගැන. ඒක මචං බාහිරත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් ඉතින් කොහොමද තේ හරි ඒක ඒක කියන්න බෑ මම ඇති මම මම දුක ඇති කරා නැත්නම් අනුන් දුක ඇති කරා කියලා එහෙම කියන්න බෑ. බාහිරත් එක්ක සම්බන්ධය කියන්නේ දැන් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ බාහිර බාහිරම කියන්න බෑනේ හේතු කෙනෙක් ඇතුළෙන් එන්නත් පුළුවන්. එතකොට ඉතින් ඒකට උත්තරයක් තියෙනවනේ බාහිර සහ Taman කෙනගෙනුත් එක්ක කියන්න පුළුවන්. නෑ එහෙමයි බාහිර බාහිර කෙනෙක් මුලාවෙන් බාහිරක් තියෙනවා අපිට. දැන් බාහිරක් තියෙනවා. මම නොයි අනුනු නැත්තම් මමයි බාහිරයි කියලා කඩාගත්තන් පස්සේ දුක විස්තර කරන්න බෑ මොකද ඒ වෙනකොට දුක ඇති වෙලා ඉවරයි. මම අනුන්ගේ කඩාපවත්තු ගමන් දැන් ඒ ඒ රෙල්ම් එක ඇතුලේ දුක ගැන කතා කරන්න බෑ දැන් ඕල්රෙඩි දුක තියෙන ඒක ඔයා ඉන්නේ. ඒ කඩා ගැනීමම තමයි දුකට හේතුව. එතකොට ඒක හේතු ප්‍රති දැන් මම ඕක දෙකක් ඕනිත් නෑනේ මම ගත්තත් ඇතිනේ නේ. ගත්තාම ඇති. ඒක නෑ එක එක විදිහ මම ඇති කරාද දෙයක්ද කියනකොට කියන්න බෑ ඒක අර ඒක අර රිටෝරිකල් ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙයක් උත්තරයක් නෑ. ඒකයි කියන්නේ මම හදාගත්ත දෙයක්ද කියලා අහන්න බෑ. මොකද මම කියලා ඒක ඒක හොඳ උත්තරයක් ඒක මොකද හේතුව මම කියලා කිය අහනකොටම දැන් ඊට පස්සේ දුක ගැන දුක කොහොමද කියලා කතා කරන්න බෑ ඒක කියන්නේ අනුන්ද කියලා අහනකොට බෑ ගන්න කඩල ඉවරයි දැන් ඔයා කඩාගෙන හදාගෙන ඉවරයි ඒක අර ප්‍රශ්න උත්තර දෙන්න නැති ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා කියන්නේ රාතන් වහන්සේ මරණපත්te ඉන්නවද නැද්ද ඉන්නේ නැද්ද නැද්ද ඒක කෙනෙක් නෑ කියන්න නම් ඉඳලා ඉතින් <laughs> ඒකට උත්තර දුන්නොත් එහෙම අරකට අහුවෙනවා ඒකෙන් දැන් ඉගෙන ආනන්ද කියලා දෙනවා. ඒ ඒ ප්‍රශ්න ටික අර අර ට්‍රික් ක්වෙස්චන්ස්. ඒවට කියන්නේ මොනවද අව්‍යාකෘත ප්‍රශ්න කියලා. එහෙනම් දැන් අරකට ඒ වගේ තමයි කියනවා දුක. දුක ඇති කරගත්තේ මමද කියලා අහන කොට ඒක ඇවිල්ලා දැන් ඕල්රෙඩි හිර වෙලා ඉඳලා ඔයාගේ ඇතුලේ ගහන එක. ඔයාගේ තව තියෙනවා සතර මහා දා දෙවියෙක් කියලා අහන්නේ. සතර මහා ධාතුව නැති වෙන්නේ කොහෙද කියලා අහනවා. ඔහම ලෝක බක්මන්ගෙන් ගිලාන බක්මය දන්න කලෙන දවාගරන්න ගලාගන්න කලෙන ඉටසගෙන හොමන ප්‍රශ්නය ප්‍රශ්න වැරදි ද ලතර මාලාත නැතිවෙන්නේ කොද කියලා ොත්තම තියෙනක නැතිීම රුද්ධ වෙන්න කොද කියලාහන එත මොකක්ද කොම දහන්න සතර මාලාතු නිරුද්ධ වෙන්නේ මොකද වෙන වෙනස ප්‍රශ්න දෙක වෙනස කියන්නේ තියෙන දෙයක නැතිවීම ගැන කිව්වොත් එහෙම ඔව් තියෙනවා කියන එක ඉම්ප්ලයි වෙනවා ඔව් නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඔව් නිරුද්ධ වෙනවා කියන එකක් නිරුද්ධ වෙනවා කියන එක නිරුද්ධ වෙනවා කියන්නේ ආයෝ හටගන්න කියලා අන්තිමට හිතේම එකතම කිය නිරුද්ධයි නැතියෙනවා කියන එක අතර ලොකු ගැප්ප ගත්තිය මොකද ගැප්ප ඇදැන් නෑ කියලා කියන්න තියෙන ගැන හරි හරි හරි හරික හරික තේරවා විරෝධ කියරක වාචිකවා දැක්කද අපි අවිද්‍යාපච්චා සංකාරගෙනක අන අනි පැත්තට නිරෝධ ඒ හේතු පත්තයෙන් හටගන්න දේවල නැතිවීමට කියන්න නිරෝධ රෝධ කියන සයිකල් ප්‍රේත එහෙම තේරුමක් තියෙනවා. නිරෝධ නිරෝධ. නිරෝධ නිරෝධ. රෝධ කියන එක නී ඇවිල්ලාද කියලා තමයි අහන්නේ. නෑ නෑ නෑ නිරෝධ කියලා කියන්නේ නිකන් අර කියන්නේ අය හේතු නැහැ කියන එක. හේතු නැතිවට නැතිනවා. එතකොට කලින් තිබ්බ කියලා කියන්නේ බෑ. අර පච්චයා කියන එකේ නිකන් අනිත් පැත්ත නිරෝධ. අනිත් පැත්ත නිරෝධ. මේ එහෙම ගත්තම දැන් මේක අපි නිකන් හදාගෙන ඉන්න එකක්. හේතු ටිකක් හින්දා නැති වෙනකොට නෑ එහෙම මොන දේ. හේතු නැතිව තිබ්බ කියලා කියන්නේ බෑ ඒක. අනිත් දේ අවිද්‍යාවෙන් කියන්නේ. ඒක ඒ ප්‍රශ්න හේතු ඇතුළට ඒක පොඩි වෙනසක් තියෙනවා ඒද සියුම් මෙතර කරත් ඉන්ටියුටිව් නෑ මාර විදියට නෑ සතර මහා ධාතු නොපීඩලා තියෙනවා කියන එක මේ තියෙන තද ගති ඔය ගති ටික නොපීඩන ඒක නොපීඩන්නේ රහත් වෙනකොට අතනහඳ පීඩන්නේ නැහැ කියලා අපිට තිබ්බට ගීතාගේ එහෙම ප්‍රශ්න නැහැ නේ. අපෝ තේජෝ වගේ. ගීතානයක සිල්ලි. සිල්ලරගෙන ප්‍රශ්න විරෝධ සමාවෘත්තිය වැඩ සිල්ලරගෙන. <laughs> දැන් ඕක ඇත්තටම දැන් පටිච්ච සමුප්පාදය දැන් කතාද කතා කරන කතා කරනවා නේද දැන් මේ ටිකක් කතා අද පටන් මේ බව ඕකේ වචන දෙකේ තේරුම මොකද්ද මොකද පටිච්ච පටිච්ච කියන්නේ අර නිකන් ප්‍රත්‍යේ හින්දා සමුපාදය කියන්නේ නිකන් හට ගන්නවා කියන සම්පන්න කියන්නේ ඒ නිසා උපාද සම්උපාද කියන්නේ ප්‍රත්‍යක්ෂ හට ගන්නවා හට ගන්නවා හට ගන්නවා කියන එක නේ හේතු හින්දා හට ගන්නවා වගේ කතාවක් තියෙනවා ප්‍රතිසම්ප ආය තව තියෙනවා ඉදප්පච්චිතා කියලා තියෙනවා සමහර තැන්වල දැන් මොකද හේතු ඵල දහමයි ඕකයි අතර සම්බන්ධය මොකද දෙකම එකද හේතු ඵල කියන එක ලෝකෙට කියන්නේ ලෝකයේ ඇතුලේ එක ලෝකෙට අයිති එක හේතු ඵල කියන්නේ සාමාන්‍ය අපේ එදිනදා ව්‍යවහාරෙත් කියන්න පුළුවන් දෙයක් හේතු බල කියන. නෑ නෑ අර කියපු සීන් එකත් හේතු බල නෙමෙයිද? ඒක පටිච්චසමුප්පන්න කියන එක අර හේතු බල කතාවට එක්මවා කියන දෙයක්. ඒක හේතු බලේ පටිච්චසමුප්පන්න බව තමයි අර ඩෙෆිනිෂන් එක තමයි මුල දීලා තියෙන්නේ. ඒ ඩෙෆිනිෂන් එකට යන්නේ එක්සැම්පල්යක් තමයි යට තියෙන්නේ. ඔව්. එක්සැම්පල් නෙමෙයි ඒක තමයි පටිච්චසමුපාදේ අර එක්ස්ප්ලනේෂන් එක තමයි තියෙන්නේ. නමුත් එතන පටිච්චසමුප්පන්න කියන එකේ පෝල්ල කියනගේ ඩෙෆිෂන් එක තමයි තියෙන හේතු බල කියන්නේ වාඩි හේතු බල ගැන එක ඩිෆයින් කරත් මකට වැයකර මහට දෙක උදාහරණයට හේතු බල කියන එක නිකන් අර හාල් නිසා බත්තේ කියලා ගත්තොත් එහෙම හාල් හින්දා බත් හැදෙනවා ඒකත් වර කියන ඕන හේතු බල ඕන හේතු බල කියන එක හේතු අර නියම ළඟට ගලපෙන්නේ ඕකේ එලිපින්නකට යන්න මොකද දැන් බත් තියෙනකොට හාල් තියනවා කියලා කියන්න බෑනේ නෑ නෑ හරියකට මම හරියට මම හරි මොකද හාල් බත් නිකන් අපි ඔය දානක නෙමෙයි දැන් බුදු දහමේම හේතුඵල දහම කියන දේ ඉන්නේ කොහෙද කියන්නේ ඔය පටිච්චසමුප්පාද සංකතයි කියලා තියෙනවා සංකතයි කියලා කියන්නේ ඔය හේතු හේතුඵල කතාව නෑ ඒකට මම මම හරි මම හරි ඒකට ඔව් කන්සෙප්ට්ස් දෙකක්ද නෑ නෑ එකක් එක එකයි මං අංගයන අපිට පොඩි කාලේ පඩිසම්පාදයට ලේසියට කියෙන හේතු පලවාදය කරේ එකන මේ පඩිසම්පාදය නික සිංහට පරිවර්තනය කරලා කියන එක පඩිසම්පාදය තමයි තියෙන හොද පටසම් එකට හේතු පල කියලගෙන පොඩි පොඩි මේ අවුලත් තියෙන කම්පලීට් නැති ගතියක් තියෙනවා අවුලත් තියෙන මො නිකන් මොහේ හේතුඵලයක් ගන්න කියලා කිව්වම නිකන් අර අර හාල්බත් වගේ වලට හේතුඵල ගන්නවා අරකේ ඊට වැඩි ලොකු ගැඹුරක් තියෙනවා මොකද උපන්නයි කිව්වම හරි. මොකද ඵලයේ තියෙන වෙලාවට හේතු කතා කරන්න බෑ. හේතු නිසා හටගෙන අර කියපු ඩිෆිනිෂන් එකට අනුව හටගෙන යන්නේ. ඔව් පටිසම්පන්නකේදී දැන් ඵලයේ තියෙන වෙලාවට හේතු කතාවක් නැහැ. මේ ඇති කල්ලි මේ මේ තියෙනකොට විතරයි මේක තියෙන්නේ. හරි. නමුත් දැන් අහල්පත් අර කතාවේදී අපිට සම්බන්ධයක් වගේ පේනවා එහෙම එකක්ද? ඒ කියන්නේ කෝසැලිටියක්ද? කෝසැලිටි කියන්නේ සාමාන්‍ය හේතුඵල සම්බන්ධ. සාමාන්‍ය ලෝකේ කතා කරන යන්නේ. මේක ඊට වැඩිය එහාට යන එකක්. මේක අර අර මලින්ද සිල්ලා කියන ඕක ඇත්තටම එහෙම ඕක හේතුඵල කියන එක ඇත්තටම මේ මේ මොකක් හරි වෙන වෙන වීඩියෝ එකක ගැන කියනක හේතුඵල කියන එක ඇත්තටම يعني ඒක හේතුව සහ ඵලය නෙමෙයි හේතුඵල කියලා. يعني ඒක දෙකට එන්නේ නෑ, නෑ. ඒ ඒ ඒක එතකොට මමට හිතෙන්නේ ඔය ඔය කතාව හරි, හරි, ඒක තමයි. ඒ- තමයි ඒ යන්නේ. වෙලා තියෙන ඔය අපේ ලං- ලංකාවේ ඉතින් ඔය පටිසම්පන්න පටිසම්පන්නයි කියන එක ඕක මේ පල ඕක කෙලිම සිංහට පරිවර්තනය කළ තියෙන හේතු බල කියලා ඉතින් නකට අර්ථකතනය දෙනවා ඉතින් හරි හේතු බල කියල එකට කියන්න ඒතකොට හරි ඒකතම මේ පලයට හේතුව හොයනවා නෙමෙයි එක හේතු පල එක වෙන්ගීමක් නෑ කිය කරන්න බෑ වෙන් කරන්න අමාරු එකයි <laughs> වැඩ ඒ පොරයිත කියන්න මකරෙස් වෙස්ටර් සයින්ස් කත ඒකට ගැන උමුන් දැන් පලට හේතුවා මේ කොයන්න හේතු හයනවා එහෙම සිීනත් සම්පූර්ණයම වෙනස් කතාව තමයි පට සම්පාද කියන්නේ හේතු හොයන්න ඇම්වෙලේම මේ ගැන හේතු සම්බන්ධ වෙනවා එමටර මූල හේතු කියනවට යන්න කවදන්න පේනවා කියෙන සිද්ධයට මූල හේතු තම හැ රූප චක්ු ඒක මෙහගන්න පේනවා කියනක පේවා කියෙන අපිට ඒකට හේතුවක්නේ හො පේනවා කියන එක පේනවා කියන එක සයන්ස් වලින් එක්ස්ප්ලেইন කරන්නේ ආලෝකයේ තියෙනකොට මෙහෙම ඔබ්ජෙක්ට් එකක් තියෙනවා මේක ඇහි වැදිලා ඔහම කතන්දර කියනවා. ඔව් දැන් ඕක කියන්න දැන් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා දැනගත්තා. අරගෙන ඉවරනේ. ඔය ඒක ඔසීම් කරලා ඉවරයි අපි. පේනවා කියන එක අපි එක්ස්ප්ලেইন කරන්න ඔබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? ඒක ඔසීම් කරලා ඉවරයිනේ. ඒ අනුව තමයි අපි තියරේ ගොඩනගලා තියෙන්නේ. මේක මේ කතාව යනකොට දැන් අපි එහෙම අර විස්තර කරන්න ගත්තට මේ ආරූප චක්‍ර විඥාන කියලා අන්තිමට මේ ඒවයි ඇත්ත බලාගෙන හිද ඔබ්ෙක්් එක පෙනීම තියෙන ඔබ්ෙක්් එක තියෙනවා අත්තරවා ඇතුළෙන් එලීට යන ඇහේරු ඇහේ හැකියාවල් ලනම්ම නම් නොත් තේර නෑන පුත්තන්ට යන ඒ අම්පූරෙන්ම අනිපැත්ත තිංකින් නෑ අක කෙලින්ම සයන්සල තියෙන හැ කියන්නේ මේ මේ මේ මේ මේවා ටික මස්ටි හම ටික කඩලා කඩලා කඩලා කඩලා හැ බලන්න ඒක හැ කියන්න හෙම ගන්න මානසික අවිද්‍යා ප්‍රත්යෙන් කර්ම ප්‍රත්යෙන් ආහාර ප්‍රත්යෙන් තණ්හා ප්‍රත්යෙන් නැහැදීම කියන්නේ පත්ති ටික තියෙනවා 60 හැඩලනේ හැම එකටම ඒ තමයි ටික ටික හැබැයි කෑලි කෑලි එකතු වෙන ඕරවිචුට්ටැන හැ කියන එක අපි නන සූද යයි හොඳයි හැකිනක විද්‍යාවිදා හටකත්ත එකක් කියල කියනවා පරවාතලද අපි නොදන්න කමකට තම හැකට පොදින ට චාට ගහලත් හොඳ කියනට හට දන්නට මගේ නෑ ට හර මොකද අලුත් මේකත් මට ඩොක්ටන්නක්කව මද දැන් අලුත් මටීර තින බිත්තිය කෙරම ප්‍රේක දාලා වයි බෝඩ්ඩක් කන්න පුලන්ගේ මකන්න පුලොන්ගේ ඇයි අර තියෙන අර මේකේ තියෙනවනේ අර ඔයාගේ ඩිෆෙන්ස් එක ඔයාගේ මං යන්නේ ඒ අර තියෙන අර යටම දින හෝල් එකේ බිත්තිය ලියන්න පුළුවන් නේද කැම්පස් නෑ බිත්තිය ලන් ලියන්න පුළුවන් එම කන්න පුළුවන් ලියන්න <laughs> oh. oh, පුළුවන් මේ ඒක චේම්බර් එකේද ඔව් පුළුවන් නේද ආ ඒක පුළුවන් අර මේ ඒ ආය අර අලුත් අලුත් ලැබ්බගේ ඒකට එහෙම ඒවා මේ වන්න කියලා කිව්වා අන්නේ එකක්ම කිලිවන සිංහල දැන් පොඩි අපි ඒවට මේ පොඩි මට මට හිතනවා ඩොකියුමන්ට් එන්නත් ඕන කියලා මේක ඒක මම වුණාට ඒක නෑ වුණාට රෙකෝඩ් කරන එක කමන්නේ හැබැයි වුණාට ඒක උග වචන වලට ලියලා ලියලා පෙරලා නේක එච්චර හොඳ ඉන්න එක තමන්ගේ රෙෆරන්සෙන් තමන් මොනවද ලියගෙන යනවා තා. ඔක ලියලා මේක කන ගත්තම ඉන්ටර්ප්‍රිටේෂන් වෙනවා ඉන්ටර්ප්‍රිටේෂන් වෙනවා. පොඩ්ඩක් එහෙම නියන් ලියලා සොලිඩ්ලි අල්ල ගන්නත් හොඳ හොඳ නෑ. එහෙම කරන්න අපිට අමාරුයි. ඒ කියන්නේ අනේ වන්ද. ඕකේ. ඕකේ තින් නෑ මැප් කරන්න ඕන නම් ලේසි. ඒක තමයි මං කියන්නේ ඒක අපිට නියන් ඕක මේ මේ නිකන් අපේම මේකට තමයි කතා මේ කතා කරමින් මේ වගේ දේවල් කතා කරා. මේ වගේ මාතෘකා කතා ටිකක් කතා තව ටිකක් මේක කතා කරන්න. එහෙම කමන්නේ. ඔවද මේ කලගෙන හරි මේකක් වගේන ඕක එක තමා ඕක මේ අපි කොච්චර ඇහවත් අපිට මේ ඕකරියන් මතක නැතිවා නම්මනන්න මරි මේ හොමල් මතක තියන්න නිකන් අපි ප්‍රක්ටිකලි හරි බලන්න ඕනිකම සීන මට ධර්ම වෙලාට වැරදි වැරදිර අල්ලගන්න කියලා හිතන්නේ සමහර මිනිස්සු කරන දෙලේ කාම හරි මෝඩයිනවාගේ හෙම අර හිතන ඒක දිය ධර්මය වැරදි අල්ලන්න ඉන්න ගැන මගේ මහරි මෝඩ කියන්නේ හෙමනේ දසු පක්කර දවක ඇත්තටම කිසිම උපකරණයක් නැතුව බලන්න පුළුවන් සිද්ධියක් තියෙනවා ඒකින්ද පක්කරේ නිකන් ඇත්ත පෙන්වන එකක් තියෙනවා ගොන්තරම් බලන එක තමයි තියෙන්නේ නිකන් ප්‍රශ්න එන්නේ එතකොට මොකද කොහොමද ඒක ප්‍රශ්න හොදේ තියෙන්නේ නිකන් ඔය වචන ටික නම්මනන් ටික එච්චර ඕනේ නැහැ වචන කතන්දර යන්නේ දැන් අපිට තේරෙනවා කියන එක ආය ඔකට වචනයක් ඕනේ නැහැ කල්පනා කරලා මෙහෙම නෑ මට ඔක අර ඉස්සරහා ධර්ම කරන්නේ වාඩ වාඩ වාඩ මොකද්ද කිව්වේ කියලා බලන්න අර වචන ටික ඕනි ඒ ඕනිසාද ඕනවත් කතා කරන දේවල් සමාන ඒකට විතරයි ඒකට විතරයි අපි වචනේ කියන්නේ හරි හරි කොහොමද තවසාරය පොඩ්ඩක් තියෙන එකක් බලමු මේ මොකද අර අහන එකේ වැදගත්කමක් තියෙනවා ලොකු. ඒ කියන්නේ අපිට දැන් අපි කතා කරනවා කියන්නේ නේ මේක ප්‍රැක්ටිස් කරලා දැකපු ආම්සුර කෙනෙක් කතා කරනවා කියන එක නිකන් ඒකනේ අපිට අල්ලන් වෙන්නත් බෑ. නින්දා ඒ හාමුදුරු කියන්නේ මොනවද හිතන්න එපා කියනවා. හරි මේ කියන්නේ. බොහොම මේ අර empty mind එකකින් full ඔව් ඒක තමයි නන්නේ ඒක තමයි. බුද්ධිය හැටි පාවිච්චි කරනවා. ඒ බුද්ධිය කියන්නේ ඒ කියන්නේ මේ දැන් ඒක නේ open open minded. ඒ කියන්නේ ඒක මේ හාමුදුරු කෙනෙක් හින්දවත් ගණන් ගන්න එපා කියනවා කියන්නේ. ඒක නෑ නෑ අපි වෙන අපිට වෙන්නේ මොකද දන්නවද? අපිට වෙන්නේ අපි අහනකොට මොකක් හරි අයියා කියපු ගමන් අපි normally හිතන විදිය කියනනේ. ඒකට compare කරනවා. ඊට පස්සේ අපිට අපේ තියෙන ego එකට අපි කියනවා නෑ නෑ ඒක අරක කොයි අරක ප්‍රශ්න කරනවා ඉතින් අර වචනයක් කියනවා ඒක ප්‍රශ්න කර කර ඉන්නකොට ඒක කෙර ඔක අර අයිඩියා හරි බලමුකෝ කියලා වගේ යන්න දැන් ආමතුරු කියන්නේ දැන් ප්‍රශ්න දේශනාව අහගෙන යනකොට ප්‍රශ්න එන්න පුළුවන් ප්‍රශ්න ආවට මේ ඒක ගැන වැඩි හිතන්න යන්න එපා ඉස්රායිල් තමයි ඒ උත්තරේ හම්බෙන්න පුළුවන්. තමයි අපි මේ ප්‍රශ්න ගැන හිතන ඉන්නකොට අර කියන ඒක තමයි අපි ඔක වෙන්නේ වැඩි වැඩි හරියක් වෙන්නමයි අපේ ඒකමයි ඉක්මනට යනවා ඉතින් ඔය දිව්‍ය ලෝකයක් ගැන කිව්වොත් <laughs> සමහර වෙලාවට සමහර වෙලාවට කොහෙද තියෙන්නේ පාස් ඔව් සක්කේ. ඒක ඒක කමක් නෑ තව එකාද නේ. එහෙම නේද වෙලා තියෙන අපේ ඔය කෝයව ගන්නකොට අමුතුම විදියට ප්‍රශ්නයක්. මොකද හේතුව අපේ අපේ ජීවත් වෙන විදියටම පහර ගන්න ඒක ඒකම සම්පූර්ණයෙන් පහර ගන්න. අපිට අපි කරන අපි කරන එක ඩිෆෙන්ඩ් කරන්නම හිතෙන්නේ හැමදේමනේ. අපි මේ ජීවත් වෙන එක අපි ඩිෆෙන්ඩ් කරන්න අපි අපි ජීවත් වෙන විදිය ක්‍රමේ හරි කියලානේ අපි හිතන්නේ. ඒක ඒක සම්පූර්ණ බොරුවක් කියන එකට අපිට කොච්චර අපි ඒක තේරුම් ගන්න හැවුවත් අපි ඒකට අන්තිමට නෑ නෑ ඒක වෙන්න බෑ කියලාම තමයි හැම වෙලෙම හිතෙන්නේ. දැන් බුදුහාමුදුර බණ කියන්න ගියත් ඉස්සෙල්ලා කියනවා මේ මම දැන් මේ කියන්නේ හොඳට අහන්න. හොඳට සාදුකම් මනසිකරවද කියලා කියනවා. සුනාත හොඳට අහන්න කියලා කියනවා. කියන්නේ ඒකේ ඒක අපි ලොකු ස්කිල් එකක් ඒක ඒක මේ අපිට හරියට අහන්න බැරි හින්දා කොහොමද දැන් ඉතින් අපි ඉතින් කොහොමත් නියන් ඇල්ලි ඒ කාල් මිනිසුන්ට අඩිය කොහොමත් ඉතින් අපේ තියෙන එහෙම කියන්න බෑ වැඩි ඇතින්නේ එහෙම එහෙම මන්නම් කියන්නේ ඒක ඇත්තට ඒ ඩික්ලයින් වෙලා යනවා නෙමෙයි අපිට වැඩි මේ අර අපි සයින්ටිෆික් ප්‍රොසීජර් එකට පුරුදු වෙලා වැඩිනේ. ඔව් ඒක හරි. අපි අහනවා අපි ගත්තු ගමන් ඒක දාලා අපේ අර බාල ලිපස්ට්ගේ කාප තමයි එන්නේ. සයින්ටිෆික් කරා. ඒවයිද මං කියන්නේ කම්සෙප්ට් තියෙන මේ මේක නෑ මෙහෙමයි දැන් ඔක පෙන්නත් අන්තිමට ඔව් දැන් අවිද්‍යාවට අන්තිමට හේතුවක් විතර කියනවනේ මේ නීවරණ. ඔව්. නීවරණ වලින් ඇහිලා තියෙන එක පේන්නත්. පේන්නත්. ඉස්සරහන මනස තියෙන එක. එතකොට ඒකත් බලපානද අපිට සමහර එකවාරටම අපේ හිත එකඟ වුණොත් එහෙම සමහරට මේක ඇහෙනකොට තේරුම් ගන්න තේරුම් ගන්න ඒකයි කියන්නේ මේ අපි දැන් ඉංග්‍රීසි මොකක් කරේ එකට විසිරලානේ අපිට දැන් සූත්‍ර වගේ එහෙම කතා කරන්න අමාරු මේ අර මුල්ලක ඉඳලා කතා කරන්න අමාරුයි බේසික් සූත්‍ර නැද්ද පොඩි පොඩි තාම තාම මත් පේන්නේ පන්තිය තාම ඔය පරිස්සම් වගේ ලොකු ඉන්නේ ඉතින් ඔව් ඉතින් නේද අපි අපි මැදෙන්ම තමයි අල්ලගත්තේ අයිනේ බෙල්ලෙන් අල්ලගත්තා ඒ කියන්නේ මචං අර කියන වචනේ තේරුම හරියට දන්නේ නැතුණාම ඕන නෑ මම කියන්නේ කියන එක මෙහෙම යන්නේ කරන්න බෑ එතකොට නේ එතනදී නෑ නෑ ජෙනරල් බිග් පික්චර් එක මුලින් අරගෙන ඩීටේල්ස් වලට යන එක හොඳයි කියලා මට නම් හිතෙනවා ඒක තමයි දැන් අපි දැන් පහුගිය සති දෙක තුන්ට ඒක එච්චර වැදගත් තුන්නේ නෑ නේද වචන වලට ඔය දැන් ওই 12ක් කියලා මම කතා කරාට ඔක නිකන් ෆුල් මොඩල් එකනේ. ඕක නෙමෙයි අපේ අපේ දිනදා මේ මොහොතේ ප්‍රශ්නේ තමයි අතන කතා කරන්න ඕනේ කියන්නේ. ආයතන වලින් කොහොමද ඔක හැදෙන්නේ කියන එක. ඒකේ වචන ඕනේ නෑ නිකන්. ඔය එක නෑ නිකන්. ඒක තමයි මම කියන්නේ. ඒකට සූත්‍ර ගොඩක් තියෙනවා. ඒවා කතා කරන්න තෑ. නෝනේ ඒවා ගන්න. දැන් මේ මේ මේ අංග 12 විස්තර කරන ඒවා ඒවා ගොඩාක් තියෙනවා. ඒවා ටික ලොකු දිග ඒවා. නෑ බේසික් මේක ආවට පස්සේ අයියා ඉතින් අපිට ඒ වගේ ඩීටේල් ගන්න පුළුවන් ඩීටේල් ඔව් ඒක තේරුම් ගත්තන් පස්සේ ඔය ඔක ඉට දාන්න පුළුවන් අතට ඇත්තටම පටිච්ච සම්පාදේ කියන්නේ අර පද හතර පටිච්ච සම්පන්නය වටේ තමයි යට තියෙන්නේ ඒක බුදුහාඳුරෝ බෝධි මූලයේදී අර අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරා කියලා කියනවා අනුලෝම වශයෙන් උයි පටලෝම වශයෙන් උයි අනුලෝම පටලෝම වශයෙන් කරලා එකයි කොහොමද කියන්නේ දෙකම එකට වගේ මොකක් මොකද්ද මෙනෙහි කරලා පටිච්චසමුප්පාදේ බුදු වෙන දවසේ ඔක හොඳට කියන්නේ දැක්කන් පස්සේ රහත් උනාන් පස්සේ නේද කරන්නේ ආ ඒක මෙනෙහි කරා කියන්නේ බුදු වෙලා වෙන්නේ ඔක දැකලා නේද ඉතින් උනාන් පස්සේ ඔක තේරෙන තේරුම් ගන්න උනාන් පස්සේ ඔත්තර බුද්ධත්වයි රහත්වීම අතර තේරුම් ගැනීමේ ඕක තේරුම් ගැනීමේ ඕක ඉතින් සියලුම මේවත් ඉතින් දැන් හැම පැත්තෙම තේරෙනවා වගේ එකක් වෙනවා සමහර බුදු කෙනෙකුට රහතන් වහන්සේකට තේරෙනදී නමුත් ඒකේ ලිමිට් ඇති සමහරට ඒක ඒකද මං අහන්නේ ඒක තේරුම් ගැනීමේ ඒ කියන්නේ ඔව් ඉතින් ගොඩක් දේවල් තියෙනවා කෙනෙකුට කියලා දෙන්න පුළුවන්කම ඔව් හරි හරි ඒක තමයි එහෙම ඒක හරි ඒක තමයි ඔයාලා ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගන්න දේ දෙන්නගේ වෙනසක් තියෙනවා දැන් ඔය හරි කියලා දෙන්න පුළුවන් කිය- කියන එක වෙ- වෙන කතාවක් හරි. ඔව්. විමුක්තිය විමුක්තිය එකමයි. ඔව් හරි ඒක හරි. ඒක දන්නවා. ඔව් ඒක විමුක්තිය එකමයි නමුත් ඕක තව දකින්න පැති ඇති කොට අපිට නොතේරෙන. අවශ්‍ය කියන්නේ තේරුම් ගත්ත කියන එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔතන يعني එක මොකක් හරි ස්ටේට් එකක් පැනනට පස්සේ එක පස්සේනේ වරහක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තේරුම් ගත්ත කියන එක කොච්චර තේරුම් ගත්තද කියන එකත් ආයි හිතුවිලි කොහොමද කියන හිතන විදිහේ සම්බන්ධයි නේද? ඒක එතකොට ඒක ගැලපෙන්නේ නැහැ එතකොට ඒක. ඉස්සර රහතන් වහන්සේලාත් යනවා කියන්නේ ඒ සරියුත් හාමුදුරනේ හම්බෙන්නේ කතා කරන්න මේ මොකද්ද මේ කියන්නේ වගේ කියලා. ඉතින් අර ඉතින් ඒක අර සම්මුති වශයෙන් දැන ගැනීමනේ සම්මුති වශයෙන් දැන ගැනීම අඩුවේ සමහරවිට සම්මුති වශයෙන් හරි අපහසුද නමුත් තේරුම් අරන් එහෙම වෙන්න පුළුවන්. ධර්මය දැකලා තියෙන්නේ. ඔක අපිට අපිට මේ ලෙවල් එකේ ඉඳගෙන ඔක හිතන්න බැහැ බැරුද තියෙන්නේ. ඒක නේ සම්මුති වශයෙන් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒකනේ අර මේ කවුද නෑ සමාජයේ ඒක එහෙම කතා කරන්නේ වෙන කෙනෙකුට කොහොමද කියලාද මොකක් හරි ඒ වගේ දේවල් සමාජ වෙන්නේ නේ. ලෝකයා කෙරේ අනුකම්පාවෙන් තමයි කතා කරන්නේ. අයියා මේ ඔව් 24 බැරි තවදුර ඉස්ලාම් බනහම අසජි අසජි හාමුදුරු ඉස්ලාම් ඇහුවා මම දන්නේ නැහැ කියලා කියන්නේ මට තේරෙන්නේ තේරෙන්නේ කියන්නේ කිව්වම තමයි අර කියන්නේ ඒ ධම්මා එතකො බව කියන්නේ ඒ ඔය වචන මොනවද දන්නේ නැහැ සමානට ටික වචන එහෙම මේ දන්නේ නැහැ අර මූලික කාරණේ තමයි හේතු වල සම්බන්ධ තමයි එතනද කියන්නේ සෝවාන් වෙනවනේ ඒකෙන්ම ඔව් පද දෙන්න කෙනෙක් පද දෙකකින් දෙනවා හතරයි ඒ ටික වහම තමයි තේරෙන්නේ දැන්. දැන් පස්වග මහණුන් සෝවන් වෙන්නේ අර ධම්මචක්කේ. ඒක තියෙන අර යංකින්ච සම්බදේ ධම්මං සම්බන්ත. ඒ ටික තමයි එතන තේරුම් ගන්න ටික. එකක් තියෙනවා ඒකයිල තමයි. හැබැයි ඒකට මම සයන කාලේ කියන්න බියෝ විස්තර කරන්න. මොකද දන්නවද? මං හිතන්නේ ඒක දේශනාව කිව්වට ඔය ඔය ඒක නේද? එක පළවෙනි දේශනාවෙන් සෝවන්නන්නේ මෙයා විතරයි නේද? කොණ්ඩඤ්ඤ විතරයි නේද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. ඔව්. නමුත් ඕක අපිට ඒක ඒව දේශනාව විතරයි කියලා හිතුනට ඔව් නැත්තම් පස්ස විස්තර කරලා තියෙනවා. විස්තර කරලා අන්තිම සාරාංශය වගේ තමයි තියෙන්නේ. ඒගොල්ලෝ පළවෙනි සරාවක වෙන්න කල්ප ගාණක් කියලා පෙරම්පුරම ගන්න තියෙනවා. ඒක පස් වෙනවා. එනට අර තේරුම් ගත්තද එතනින් එතන. තේරුම් තේරුම්ගත් එක්කනය කොන්න ඥාම විතරන ඒක දේශනාව පස්සේති වෙනම අරගෙන කියල දීලාද කතාව තම දන්න හේතු සම්බන්ධ නයදිල්ලගෙන අඥා කොටන ජගන දන්න අඥා අර හලින් තිබ නොලෙච්චකනියමු නොදන්න ගත්තර වත්තන හොර නිකන් කියන හොර හිතන විදිට හයි කියලා එතර සාමාන කියන මේ විශේෂ ඥානයක් හම්බුණ හම්බුණ එකන ඒනාට එතෙන්දී සියලුම ඥානය රිසෙට් වුණා වගේ වැඩක් වුණා වගේ කරන්න ඇත්තනම ගත්ත පස්සේ හාමුදුරු ඉඳලා නැහැ හාමුදුරුවෝ යෝ හිමාලයේ තමයි ඉන්න තියෙන්නේ. අනියා කොන්නන්නේ. මොකක් හරි මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සු මොකක් හරි විශේෂයෙන් සලකන්න පටන්ගෙන හරි. පළවෙනි ශ්‍රාවකය කියලා. වැඩිපුර මහාවශ්‍යම මාලාතමසලත් උනානේ. වැඩිපුර මෙන්ෂන් වෙන්නේ නැහැ. ඒක වගේ කියලා. ඒක වගේනේ. සතර ගුලක් වටයි කියනවා. ඒක වගේ ඉඳ මේ කැලේට වෙලා ඉතින්. දුකංගදාරින් ඉන්නේ නේද? එකම රූපෙන් දේ අර මොකද්ද අර දානේ දීලා උදාහරණ දාන දීලා ආයි ගත් අවුරුරි ආනාගේ අම්මා කෙනෙක් දාන දීලා ආශිර්වාද දෙන්න කියලා පස්සේ දැනගෙන අරගෙන ඒකෙන් පස්සේ තමයි මම හිතන්නේ පෞරස් කරගන්න බුදුහාමුදුරන්ගේ පරණ සිවුරත් ඉල්ලගෙන පිරනම් පෑර පස්සෙත් එයා අත ගහනකම් මේ උන් නෑ කියලා කියනනේ කාශ්‍යප හාමුදුරුවෝ ඇවිල්ලා මකද එහෙම තත්ත්වයේ තියෙන මම ගිනි තියන්න බැරි මේ මේ චිත්‍රකේ දල්ලන්න බැරි වුණා කාශ්‍යප හාමුදුරුවෝ ඇවිල්ලා ඒකට මොකක් කරේ අත ගන්න හරි මම තේ ලොකු හාමුදුරුවෝ ඔව් ඔව් පලෙන් ගල් කුලකින් කියන්නේ වැහිලා තියෙනවා කියන්නේ ඔව්නේ එහෙම තාත්තිය මොකද ඒ කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ මොකද ඔහෙල්දි දේ තාම තියෙනවා කියලා කියනවා මේ යන්න කොහෙද ඉන්දියාවේ තැනක අන්දක මෛත්‍රී බුදුහාමුදුරුවෝ පාලනකම් එක තියෙනවා කියලා කියනවා මොකක්ද අන්දන එක දැන් තවදන්නේ එහෙම දේශනාවල තියෙනවද දන්නේ නැහැ